ධර්ම දේශනාව පවත්වනු ලබන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 යෝ රාග මුදච්චිදා අසේසං විසපුප්පංව සරෝරුහං විකය්‍ය සෝ බික්ඛු ජහාති යෝර පාරං ජින්නෝ උරගෝ ජින්නමිව තචං පුරාණං කීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධපද සම්පන්න පින්වත්නි අපි කාලසටහන සැලසුම් කරගත්ත විදිහට දවසකට පැයක කාලයක් ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගෙන තිනවා. ඉතින් අපි මුලින්ම එකඟ වුණා මේ ධර්ම දේශනාව දේශනා මාලාවක් විදිහට පවත්වන්න. ඉතින් ඒකට මේ ටොරොන්ටෝ මහා විහාරයේ සම්බන්ධ වෙන යෝගාවචරංගේ පැත්තේ යෝජනා වෙච්ච සූත්‍රයක් තමයි මේ උරග සූත්‍රය. ඒ අපි හඳුනාගත්තා ඒ සූත්‍රය තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දකනිකායේ සුත්තනිපාතේ කියන පොතේ. ඉතින් ඒ සුත්තනිපාතේ බොහොම ගැඹුරු ධර්ම සම්බන්ධ වෙන පොත මුළු පොතම ගාථා වශයෙන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ උරග සූත්‍රෙත් ගාථා ඒක තමයි ඉස්ලාම ඇත්තම පළවෙනිම සූත්‍රයේ උරග වාක්‍ය උරග සූත්‍රය. ඒකේ ගාථා වලින් දවසකට එක එකක් මාතෘකාවක් ඉදිරිපත් වෙනවා. අපි ඊයේ ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරගත්ත ගාථාවේ සන්දර්භය ගත්තොත් ඒක තියෙන්නේ ද්වේෂය නැත්නම් තරහව දුරුස්නා ගතිය වගේ දෙයක් යෝගාවචරයේ කොහොමද ඒ තමන්ගේ යෝගාවචර ජීවිතය තුළ හසුරුවන්නේ කියන එක නැත්නම් ශික්ෂණයකටපත් කරගන්න කියන එක. ඉතින් ඇත්තටම යෝගාවචරයේ පැත්තෙන් බලනකොට මේ වගේ චෛතසිකයක් අකුසල මූලයක් අපිට වෙන කෙනෙකුට වඩා බොහෝ විවිධ පැති වලින් බලන්න පුළුවන්. අනේ බලනකොට ඒකේ විශේෂ රසය වැඩි වෙනවා. ඒත් එක්ක වැඩ කිරීමේ පරිේශනයක් පරිේශන තෘෂ්ණාවක් ඇති වෙනවා. මේක එක එක මට්ටම් වලින් කොහොමද අඳුරගන්නේ? එක එක මට්ටමට මොන මොන බේතද තියෙන්නේ? බෝතෙන් මේ බේතින් එක හනීපුණාද කියලා මම දැනගන්නේ කොහොමද කියලා සම්පූර්ණ ඒක මේ හතුරෙක් විදිහට නෙවෙයි පරිේශනයක් විදිහට වැඩ කරන යන්න පුළුවන්. අද දවසේ යෝ රාගමු දච්චිදාසේ සංකීනක රාගය මුල් කරගත්ත මාත්‍රාවටයි අපිට දොරවිට කළ දේ. ඉතී සූත් මේ ගාථාවේ අර්ථය ගත්තොත් යෝ රාගං උදච්චිදාසේසං විෂපෝපම්ම සරෝරුවන් විගය. ඒ කියන්නේ Tamange හිතේ ඇති වුණා වූ රාගයක් ආශාවක් වගේ දෙයක් දැඩි ලෙස අල්ලලා විලක තියෙන නෙළුමක් නෙලනවා වගේ උදුරලා දානවා නම් උදුරලා දාන්න පුළුවන් නම් ඒ භික්ෂුවක් උරගේ තමන්ගේ දි รา ගිය හැවහලන්නසේ නිවන් රසෙ විඳිනවා නැත්නම් නිවනට අයිති වාස්කම් කියනවා කියන එක. මොකද අපි ඊයේ මතක් කරගත්ත සාමාන්‍යයෙන් අපේ සද්ධර්ම සාගරයේ කලබල බලනකොට මොකද්ද මේකේ සාරමණ්ඩේ කියලා ගත්තොත් සමහර ඇත්තෝ ඒක චතුරාර්ය සත්‍ය වශයෙන් ඉදිරිපත් කරනවා සර්වචන් වහන්සේ මේ මේ 84000 ධර්මස්කන්ධයේ වශයෙන් ඉදිරිපත් කරන දන්නේ චතුරාර්ය සත්‍ය කියලා. ඒක එක ඇත්තෝ එක එක පැතිලින් කියනවා. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය පැත්තෙන් ගත්තොත් නම් ඉස්සරහාම කියලා තියෙන දුක්ඛ සත්‍ය ඒක කිසිම දෙන ආගමක නැති විප්ලවීය ඉදිරිපත් කිරීමක්. අනිත් ආගම් වල තියෙන්නේ ඒ ආගමට ශ්‍රද්ධාව ඇති කරන කට්ටියගේ හිත සන්තෝෂ වෙන දේවල් නෝසල්වචනාදී මොනවාක්වත් නැහැ ඇටි ඇටි හැටිම පිළිගත් කියලා තියෙනවා ප්‍රධාන වූ දුක්ඛ සත්‍යයේ ඒකට හේතුව නැත්නම් දුකට සමුදය වෙන්න තියෙන්නේ තණ්හාව රාගය ආසාව කියන ධර්ම. ඒක නිසා අපි බෞද්ධයෝ සාමාන්‍යයෙන් උත්සාහ කරන්නේ මේ ගාථාවේ සඳහන් වෙන විදිහට අපිට නයිසර්ගේම පහළ වෙන මේ රාගය දුරු කිරීමට සරුවචනාංශී ඉදිරිපත් කරලා තියෙන ක්‍රම. ඉතින් ඒකත් අර ඊයේ කතා කරපු ද්වේෂය වගේම සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාව වශයෙන් තමයි යෝගාචරයේ ජීවිතය සම්බන්ධ වෙන්නේ. ඉතින් යම් කෙනෙක් මේ ශාසනය සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් ක්‍රියාවට නගනවා නම් ඒ සෑම කෙනෙකුටම මේ භික්ෂුව කියන නම බොහොම ගැළපෙනවා මට මතකයි මම ඒ ජීව ඉන්න කාලේ මට පොත්පත් කියන්නේ චාමංග සුබෝධාරාමයට යනවා සුබෝධාරාමයට ගියාම එතන ඉන්නේ ලොකු ආම්ද්‍රෝ මට කියපු දෙයක් තමයි එතන ලංකේනපුර කතා කරලා මේ මහත්ය හාමුදුරුවන්ට වැඩිය මේ වගේ එදිලා ඉන්නවයි කියලා මම දන්නවා මගේ කිසිම හාමුදුරුකමක් තිබුණා නැහැ මම පස්පව් කැඩිලා මගේ ගන්න දෙයක් තිබුණා නෝත් පොත් ආසාව තිබුණා ඒ කියවන කියවන හැම සූත්‍රයේදීම මට නිකන් බුදුහාමුදුරුවෝ නිකන් ඉඟියක් කරනවා වගේ බණ තේරම කියලා දෙන භික්ෂුන් වහන්සේලාට මම ගිහියේ කිසිමට හරි කනගාටුයි අපිට කියපු බණ මොකක්වත් නැහැ මේ පිට ගිහින් කියන්නේ පස්සේ ගිහලා මම ඒ ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙම ඉඳගෙන මේ වැඩේ කරනකොට බුදුහාමුදුරුවෝ කැමති නැතුව වගේ මේක කියන්නේ දෙලින්ම මහාන වෙලා කරන වැඩක් කියන්නේ. ඒ ශාංශ හරියට මට උනන්දු කෙරෙව්වා. නෑ එහෙම එකක් නෑ මේක ඔක්කොටම තියෙන්නේ කියලා. ඉතින් මම දැන් ඒ ස්වාමීන් වහන්සේ මං කරේ හැඟීමකින් ඒ උත්තරේ දුන්නාට මගේ හිත ගත්තේ නෑ උත්තරේ. නමුත් අර ගුරු මෙලියල ගුරු ස්වාමීන්සේක භාවනා කරනකොට ඒ ශාංශ මම ප්‍රශ්නයක් අහලා නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේ ගෙලින්ම සඳහන් කරා සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනා වූ සියලු දෙනා භික්ෂුන් වහන්සේලා කියලා. මේ සංසාරයේ තියෙන දේවල් පිළිබඳව දැනටමත් අම්මා කිව්වට නෙමෙයි අප්පා කිව්වට නෙමෙයි ගුරුවරයා කිව්වට නෙමෙයි Tamanටම බයක් දැනෙලා තියෙනවා නම් මේ අපේ ප්‍රයත්නය ඒ බයෙන් ගැලවීමට නම් ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා වික්ෂය තමයි. අන්නේ වික්ෂයගේ වැඩ පිළිවෙල සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන්. ඉතින් තුනම යෙදিলা තියෙන්නේ මේ කියන ප්‍රධාන කෙලෙස් මුල රාගය දුරු කිරීම සඳහා. නමුත් ගිහියත්න්ගේ සාසනයට කියන්නේ දාන සීල සමා දාන සීල භාවනා කියලා. ගිහියත්න්ගේ වැඩ පිළිවෙල කියන්නේ දාන සීල භාවනා. ඒකට පැවිදියත්න්ගේ වැඩ පිළිවෙල සීල සමාධි ප්‍රඥා. මේ රාගය ඔය පැති දෙකේදීම ක්‍රමානුකූලව ගලවන හැටි සර්වඥන්සේ බොහෝම ප්‍රඥාවෙන් බොහෝම කරුණාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අපි දන්නවා ගිහියත් වශයෙන් දානයක් දෙනකොට ඒ දානයේදී කියන්නේ තමන් ප්‍රිය කරන මනාප කරන දෙයක් නන්නා දුන්න කෙනෙකුට දීලා දාන අදහසෙන් අතහරින අදහසෙන් දාන දෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් ශ්‍රද්ධාව උපදීම සඳහා දස දාන වස්තු අපේ සම්ප්‍රදාන කුල පොත්වල සඳහන් වෙනවා. අන්න පානං කරන් වත්තං මාලා ගන්ධ විලේකන වශයෙන් කෑම බීම ඉඳුන් හිටුම් මල් ගන්ධ විලවුන් ආලෝක පූජා වගේ දේවල් දෙනවා. ඒ ඔක්කොම ආමිෂ දාන වලටයි වැටෙන්නේ. නමුත් දැන් අපි ලෝකයේ මේ රකිරසාවල් කරන්නේ ඉගෙන ගන්නේ සෑම දෙයක්ම කරන්නේ මේ ආමිෂේ උපයන්නේ ආමිෂ සම්පත්තිය සඳහානේ. ඒ ආමිෂ සම්පත්තියෙන් ප්‍රයත්න කළ උපයාගත්ත දේ නන්නාඳුන කෙනෙකුට දීලා දානකොට එතනදී එක්කෝ සංසාර බය පිළිබඳව ඇතීමක් සහ එන් ගැලවීමේ අදහසක් තියෙනවා. එනනම් ලබන පුද්ගලයා පිළිබඳ අනුකම්පාවක් මෛත්‍රියක් තියෙනවා. ඔය දෙකම හොඳයි. මේ දෙකෙන්ම අලෝභ හිතිවිලි පහළ වෙනවා. ඒ නිසා අපි මේ වස්තු දාණය දීමෙන් අපිට හිත ප්‍රිය වටිනා දේවල් නන්නාසුන කෙනෙකුට දීම මේ මේ ගාථාවේ සඳහන් වෙන විදිහට අර උර්ගයා ළමයා ශරුපයා උගේ හැව ගලවන්න උත්සාහ කරන ප්‍රයත්නේ පළවෙනි අංශය තමයි. ඒකෙන් තමයි අපි හැම කෙනාම මේ ශාසනයට පෙළඹෙන්නේ දාන කතාවෙන් තමයි. ඉතින් මේ දාන කතාවෙන් ගිහිල්ලා තමයි කෙනෙක් ඒ සීල කතාවට ගොඩ වෙන්නේ. නැත්නම් සීලය කියන්නේ ඊගාව ශික්ෂණයට ගොඩ වෙන්නේ. ඊට පස්සේ සමාධි ප්‍රඥා විදියට යනවා. ඒ සංගී ප්‍රතිපදාව දාන සීල භාවනා වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ දානය දීම පවා නැත්නම් මේ ආංශ දානීදී පවා සාමාන්‍ය දාන පොලක පවා මේ ලියවිච්ච පසුකාලීන සංග්‍රහ වෙච්ච ගාතාවක් තියෙනවා මම හිතනවා මෙතෙන් අදාළ වෙයි කියලා. ඒකෙදී සඳහන් කරලා තියෙනවා ධනං චජේ ජීවිතාංගමහු. මේ කිසි ලෝකයේ ආගමික ලෝක නෙවෙයි කිසි ලෝකයේ කෙරණ වැඩක්. යම් කිසි කෙනෙකුට ශරීර රෝගයක් ඇවිල්ලා මේ ඇඟිල්ලක් කපන්න වෙනවා, නියුබත්තක් අස් කරන්න වෙනවා, දතක් ගලවන්න වෙනවා, එනතන අතක් කපන්න වෙනවා, කකුලක් කපන්න වෙනවා කියලා. නොකර බැරුව මේ අයින් කරන්න වෙන කාය වෙනකොට ඒ පුද්ගලයා යමක් කමක් කරන්න පුළුවන් පුද්ගලෙක් නම් උපරිමයේ වියදම් කරලා උත්සාහ කරනවා කෑල්ල අංගය නොකපා ධනෙ වියදම් කරන්නේ. ඒ සඳහා ධනෙ දෙන්නේ කිසි කෙනෙක් පැකිලෙන්නේ ඒ තමන්ගේ අංගය රැකීම සඳහා ධනං චජේ ජීවිත අංගමාහු තමන්ගේ ශරීරං ශරීරංගමාහු ශරීර අංගයක් රැකගෙන ඉන්න විශාල ධන පරිත්‍යාගය කෙනෙක් කරන්න පෙළඹෙනවා ඒ තරම්ම ඒ කොටහට කැමති අංගං චජේ ජීවිත රකමාහු නමුත් බැරිම තැන ඒ අංගයේ කපලා හෝ ඒ පුද්ගලයාට පණ රැක ගන්න යම් විදියට කිව්වොත් මේ කැලකප්පේ නැත්නම් මේ උඩු දුවනවා පිළිකා වැඩෙනවා එතකොට ජීවිතය රැකගැනීම සඳහා ඉස්සලම සල්ලි කියලා අංගය රකින්න බලනවා බැරි නම් ඒ අංගය දීලා ජීවිතය රකින්න බලනවා ඊට පස්සේ සරුවචන් වහන්සේගේ කතාවේ හැටියට අංගම් ජනං ජීවිත ධනං ජීවිතං මේති සම්බක් අංගත් ශරීරාංගත් ධනයත් මුළු ජීවිතයක් කෙනෙක් වෙනවා නරෝ ධර්ම මනුස්සරන්තු ධර්මය අනුසරණය කරමින් නිවන් දකින්න කටයුතු කරන කෙනා ධනයක් ඊළඟ කරනවා අංගත් ජීවිතයක් කරනවා මුළු ජීවිතේ උනත් දෙන්න කැමති මේ විදිහට අපි අර ආමිෂයෙන් පටන් අරගන්න මේ දාන කතාව ඊගාවට අංග පරිත්‍යාගයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් තමයි අවසාන කෙලවරට අවිල යෝගාවචරයක් විදිහට මේ සටන ඉදිරියට ගෙනියන්නේ ඒ විදිහට අර බාලාංශ පන්තිය තමයි තමන් උපේපු වස්තුව එහෙම නැත්නම් ආමිෂය නන්නා දුන්නා කෙනෙකුට දෙන එක. ඒක කරගෙන කරගෙන යනකොට ඒකේ තියෙන ආධ්‍යාත්මික රසය ආගමික රසය ආවට පස්සේ තමයි මේ පුතල ක්‍රමයෙන් ක්‍රමයෙන් ශාරීරිය හෝ ජීවිතය හෝ අත්ලකන්නේතුව ආගම වෙනුවෙන් ධර්ම වෙනුවෙන් කටයුතු කරගෙන යන්නේ. ඒ ටික තමයි මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් සඳහන් කරන්නේ. ඒකට පෙරහුරුව තමයි මේ තමසතු වස්තු අන්සතු කිරීමේ දානේ ජීවෙන් පටන් ගන්න. ඒක නිසා බලනකොට ඒ ආමිෂ දානයේම ඊටාමත් ශ්‍රේෂ්ඨ උත්කෘෂ්ඨම ජීවනක් තමයි දීලා වෙනීමක් තමයි රහත් වෙනකොට දීලා ගන්න නිසා රහත් වීමත් දානයක් විදිහට පේනවා. ඒ දානයේදී අංග මේ ආමිෂ දාන නැත්නම් මිෂ දාන දාන වස්තු වල පාවිච්චි කරනවා ඡාග, පටිනිසග්ග, මුත්‍ති, අනාලය කියන වචන. ඡාග කියලා අපි සිංහලට දාන එක ත්‍යාග කියන වචනේ. පටිනිසග්ග අතහැර ගැනීම, මුත්‍ති කියන්නේ මිදීම, අනාලය කියන්නේ ආලය අතහැරීම. ඔය වචන හතරමයි ජීවිතයට පාවිච්චි කරන්නේ. නමුත් අර ආධුනිකය පටන් අරගන්නේ අල්ලන්න පුළුවන් දේවල් දීලා ඒක අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා ආධ්‍යාත්මික වස්තු බාටපත් වෙලා මමය මාගේ කියන හැඟීමක් අතහැරන දවසේ මමය මාගේ කියන මගේ ආත්මේ නෙවෙයි කියලා ඒ මේ දැඩි අල්ලන් හිටපු එකක් දීලා දාන එක තමයි නිවන කියන්නේ. එදාට කියනවා ඒ සම්පූර්ණ සතා හැවහැලියව හැදුවා වගේ හෝරම් භාග්‍ය උද්දම් භාග්‍ය සංයෝජන සියල්ල අතරින්. ඉතින් ඒක නිසා අපි ගත්තොත් මේ දාණය කියලා කියන්නේ අපි ලෝකේ සාමාන්‍ය පාවිච්චි කරන දාණය කියන්නේ මේ දස දාන වස්තුව අපිට කියන්න පුළුවන් කල යුත්තේ කිරීමක් කියලා. අපේ ලෝකයේ අප්‍රමාද වස්තු අප්‍රමාදය පින නැත්නම් කුසලතාවය කියන වචනය ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි කලයුත්ත කිරීමට ප්‍රමා වෙන්න එපා අනිත් එක තමයි නොකල යුත්ත නොකිරීමට පමා වෙන්න එපයි කියන්නේ. අන්න ඔය දෙකෙන් දානීයදී කරන්නේ කල යුත්ත කිරීමට පමා නොවීම. දානීය ප්‍රමාදී කියලා කියන්නේ මොකද? අනිකන් නිදහසට කර්ණාපදිය නැත්තම් තේරුම් ගැනීමකට ගත්තොත් අපි මේ ලෝකෙට බිහි වෙනකොට අපිට අන්තිමට වස්තරයක් තිබුණේ නැහැ. කැමත වේලක්වත් අතේ තිබුණේ නැහැ. බැංකුවේ අපිට දිනුවක් තිබුණේ නැහැ. මැස්සෙක් කියලා ගන්න පුළුවන් තරම් ශක්තියක් අපිට තිබුණේ නැහැ දැනුමක් තිබුණේ නැහැ නන්නාඳුන පිරිසක් අතරටපත් වුණාට පස්සේ යතු උපරිම උනන්දුයි අපිට ආහාර වේල ඇඳුම ආහාරමේ අරසාව අධ්‍යාපනය සියල්ලම දුන්නා කිසිසේත්ම අපසු බලාපොරොත්තුවක් නැතුව මේ දීලා තියෙනවා. මන්දර අපේ රටවල නම් එහෙමයි. එහෙම වුණාට පස්සේ දැන් අපි කරදඬු උස්සලා අපි යමක්මක් හම්බ කරගත්තට පස්සේ ඔය වෙනකොට අපිට ඒ දැනුම ආරස්සාව ආහාර ජීවිතෝ දුර්වලතරපත් වෙනවා අපිට ඉතින් අනිවාර්යයෙන් මේ හම්බෙච්ච දියා යමකින් ඒ දෙමෝපියන්ට ඒ ගුරුවරයාට සලකන්නේ නැත්නම් අසත්පුරුසයි අමානුෂිකයි. එනිසා අපි ඇත්තට දෙන්න ඕනේ. ඒක ඉතින් ආයෙ මේ අලුතෙන් බණ කියන දෙයක් නෙමෙයි. ඒ වගේම අපි නිසා හෝ අපි දැකදක උපදින පුංචි දරුවන්ට අවවරණක් නැතුව උපදින අපිව සාරන්න ඕනේ. ඒගොල්ලෝ මාසෙනිකක් වෙච්ච මිනිසෙකුට, ලෙඩෙකුට මේ ගාන කාල ජීවිතේ සංඥා වංශලාට අපි කන්න දුන්නත් කවුද කන්නේ? එනිසා මේ ඔක්කොම වචන චාරිත්‍ර ධර්ම වලට ලෝකේ හැම සංස්කෘතියකම තියෙනවා සිරිත්‍රි චාරිත්‍ර වාරිත්‍ර කලියුත් නොකලියුත් නිසා දානය කියලා කියන්නේ අප්‍රමාදය කලියුත් කිරීමේ පමා නොවන ගතිය. ඊට බනවුනොත් වෙන්නේ මොකද්ද? Tamanට අවශ්‍ය වෙලාවට මොකුත් හම්බෙන්නේ නැතුව යයි. එහෙම නැතුව අපි මේ ඉන්නේ අනු අපිට සලකපු නිසා කියන හැඟීමෙන් තමන්ට යමක් කමක් කියලා අවශ්‍යතාවය තියෙන ආදී දානි කරනවා නම් පැහැදිලිවම අපිට මේ ගමන පහසු වෙනවා ආධ්‍යාත්මිකයි කායිකයි. නමුත් ඒක නෙවෙයි කතාව අපි කොච්චර අප්‍රමාදද නොකන අප්‍රමාදද නොකලියුත් නොකිරීම විසී. මෙතන නොකල යුත්තේ නොකිරීම කියන එක පෙන්නලා දෙන්නේ සතුන් මැරීම නොකල යුත්තක් සතුන් මැරීමේ වැරකි. හොරකම් කිරීම නොකල යුත්තක් හොරකම් කිරීමේ වැරකි. කාමීත්‍යචාරය නොකල යුත්තක් කාමීත්‍යචාරයේ වැරකි. බොරු කේලා මේ සතුන් පරිසවචන මත්පැන් පානේ වැරදි ජීවන රටාව වගේ දේවල් අපි ශික්ෂා කියලා කියනවා විරමණ ශික්ෂා කියලා. නොකල යුතුදී. මෙන්න මෙව්වට අපි දානෙට ඉස්සර වුණාට මෙව්වට ඉස්සර වෙන ගැතිය අඩුයි. ඒ මොකද ඕන කෙනෙකුට මේ ප්‍රශ්නයක් නැත්තම් මේ ප්‍රශ්න පත්‍ර දාලා හුවොත් ලෝකේ වැඩියෙන්ම ආගමික කටයුතු දන් දෙන එකද සීල ලක්ෂණ එකද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. වැඩි කෙනෙක් පිළිගන්නේ දන් දෙන එක තමයි බොහෝම සමාජශීලී වැඩි බොහෝම ප්‍රකට දෙයි සීල ලක්ෂණ එක පෞද්ගලික දෙයක් කියලා. ආත්මර්ථ රාමිත්‍යක් කියලා. නමුත් සරුවචනාංශිකේ පිළිමින් හැටියට දානේ මැනිය හැක්ක සීලේ ලැබෙන ආනිසංස නොමිනිය හැක්ක අප්‍රමේයයි අපමානයි මහා සමුද්‍රේ වගේ කියලා කියන සීලේ ඒ වගේම උන්වහන්සේ සඳහන් කළා තියෙනවා ආර්ය විදී පාණාතිපාතේ කියලා කියන්නේ අග්ග දාන මහා දාන කියලා සතෙක් මරන්න අවස්ථාවක් ලැබිලා ඒ සතට අභය දානයක් දෙනවා දානයන් අතර උස්සස්ම දානය තමයි අභය දානය අබේ දාන දෙන කෙනාට හම්බෙන්නේ අබය. අබේ කියන්නේ බය නැතුව රාජ මණ්ඩලයකට යන්න පුළුවන්, බ්‍රහ්ම මණ්ඩලයකට යන්න පුළුවන්, දේව මණ්ඩලයකට යන්න පුළුවන්, උගතුන් පිරිසකට යන්න පුළුවන්, සංඝ සභාවකට යන්න පුළුවන්, සිල්තුන් අතරට යන්න පුළුවන් ඕන කෙනෙක් ඉදිරියට පපුවේස් රට ගන්න යන්න පුළුවන් ඉන්නේ බය නැති කෙනාට. ඒ බය නැතිකම ලැබෙන්නේ කොහොමද? අනුන්ට බය නැතිනේ. අපි කියනවා අබේ දාන කියලා සතුන් මරන්නේ නැතුනේ සාස්කියි. ඒකම තමයි හොරකම් කරන්න අවස්ථාවක් තියෙනවා. කුල චාරිත්‍රය සලකලා හරි. ආගම ධර්මයේ සලකලා හෝ නැත්නම් මේ මනුෂ්‍ය කරේ ජනකම්පා කරලා හොරකම් නොකර ඉතුරු කරන එකත් මේ මනසට අබේදීවා. ඒ වගේම තමන්ට ලේසියට පහසුටත් කාමීච්ඡාචාරය කරන්න පුළුවන්කම තියෙද්දී මේක නොකල යුත්තක් වශයෙන් සලකලා නොකර ඉන්නවනම් ඒ කාමවස්තු අයිති කෙනාට ලොකු අභයක් ලැබෙනවා. වැඩිට පාවිච්චි කරොත් ඒ කාමච්ඡය කියන මරණයට එහා ගිය ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ නිසා ඒව කායික වශයෙන් කරන නොකල යුතු නොකර නොකල යුතු කන් නොකල නොපලක් කන් නොකිරීම කියලා කියන්න පුළුවන්. ඒතර වචනයෙන් කරන දේවල් තමයි බොරු කියලා මේ සතන පරිසොත්. මා මත්තම් පානේ නැත්නම් ඒ මදේ ප්‍රමාදයට හේතු වෙන නරක වැඩ නොකිරීම. ඊට වැරදි ජීවන රටාවක දේවල් නොකල යුතු නොපලක් කරන. එතකොට මේක දානෙම බවත් දානීය උත්කෘෂ්ඨ මන්ත්‍රය බවත් ශ්‍රී මුක දේශනාවක වශයෙන් සර්වඥාන්සේ දේශනා කළා තිනවා ආකේවිනේ අග්ග දාන මහා දාන යදිදං ආනාති ආන පහනාති පාතෝ එනිසා බලන්න අපිට මේ දානයක් දීම සඳහා අපි දුර බැහැර ගමන් කරමින් සංඝයා හොයලා සැලසුම් කරනවා අපි ඒක අර බාලංශ පංච වශයෙන් පුතු කරනවා නමුත් දවස් 30ෙම අපිට අදිෂ්ඨාන පූර්වකව සතෙක් මරන්න අවස්ථාව ආවත් මම මරන්නේ නැහැ. මම මේ පින්කම් කරලා පේනට පුදුච්ච මේ ආත්මයේ මේ අද්දකින් මේ කකුල් දෙකෙන් මේ හිතෙන් මේ ඊපස්සේ තවත් මම මගේ ජීවිත වෙන ගමේ සතෙක් මරන්නේ නැහැ. ඒ වගේ මගේ වස්තුව මන් නැති වෙනට කැමති නැතුව වගේ අන්සත් වස්තුවක් මන් ගන්නේ නැහැ. ඒකේ මගේ කාම වස්තුව වෙන කෙනෙක් පරිහරණය කරනවට මම කැමති නැතුව වගේ. මම අනුන්ගේ කාම වස්තුව මම වැරදි පාලනය කරන්නේ නැහැ. මම කේලමෙන් හිස් වචනෙන් බොරු වචනෙන් පරස වචනෙන් බොරුයි. රැවටෙන්න තැලෙන්න පෙළෙන කැමති නෑ සමන් කරන්නේ නෑ. මත්පැන් පානය හෝ වැරදි ජීවන රටාවක් කරන්නේ නෑ කියලා මෙන්න මේක තමයි ඒ රාගය එහෙම නැත්නම් ලෝභය දුරු කිරීමේ උසස් පෙළ පාඩම. නොකලීතු නොපනත්කම් නොකිරීම. මේකට කියන්නේ සමාදාය රක්කති සික්කති සික්ඛාපදේසු. මේක ශික්ෂාපද සීලය කියලා කියන්නේ. අනිත් හැම ආගමකම මේක කමාන්ඩ්මන්ට් එකක් විදිහට දීලා තියෙන. එහෙම නැත්නම් විධානයක් පනතක් වශයෙන්, අන පනතක් වශයෙන්. බුදුරජාණන් වහන්සේ අනක් නැති පනතක් දීලා තියෙනවා. මේ පණතක් තියෙන කැමති නම් බාරම කරන සමාදාය සික්කත සික්කවලු ඉල්ලලා සිල්පද අරගෙන සතුටුදී කියන. එතකොට අපි කරන්නේ දානයක් වශයෙන් අපිට පේන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විවහාරේ පවා තියෙන අභේදාන කියන වචනේ. ඒතකොට අබේ දාණය කරන මනුස්සයර මොකද හම්බ වෙන්නේ? අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ඛති බය කියලා ලෝකේ තියෙන ප්‍රධාන බය හතර නැති. ඔබේ සීලය පටන් ගන්න කෙනාට නෙවෙයි, ඉන්නේ ඉන්නේ සීලය අධි සීලයක් කරන කෙනා. ඉන්නේ ඉන්නේ ඉන්නේ සීලය ඉහළට යනකොට අත්තානුවාද බය කියන්නේ අඳුරකට යනකොට එන බය, ලෙඩ වෙනකොට කියන බය, නාකි වෙනකොට තියෙන බය, වයසට යනකොට තියෙන බය මරණයට තියෙන බය වගේ තමන්ට තමන් දෙස් දෙන ගතිය නැතුව මම ඉස්සර නරක වැඩ කරා දැන් කරන්නේ ඒ කෙනාට පුදුම අභයක් කියන එකට කියනවා ආත්මය තමන්ට දෙස් දෙන ගතිය නැතුව දෙක පරාමාද බය රට්ටු බනිනවා මේ හදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බයි ඒ මොකද අමල තාත්තට මේ මනුස්සයා පව් කරනවා නැත්නම් ධාර්මික ජීවත් වෙන්න පුළුවන් ඉතින් අධාර්මික වැඩ කරනවනම් ධාර්මික සමාජයේ දොස්සේ. මට්ටම ටිකක් ඉහාට ගියොත් පොලිසියට අහු වෙනවා සිවිල් නීතියට අහු වෙනවා ඒ විලංගු වැඩ. ඒකට දඬ බය ලැබෙනවා. දඬුවම් රාජ දඬුවම්. අවසාන වශයෙන් මේ මොනවා නැතත් මරණයන් මැත්තේ හෙලකින් පල්ලකට ඇදගෙන හිටන වාගේ උළුව පල්ලයට කියලා කකුද උඩට කියලා අපායට ඇදගෙන වැඩ. එනිසා කොහොම ජීවත් වුණත් ලෝකේ මේ ශිල්පද කරන කෙනා අනුන්ට බය දෙන කෙනා ඒ මැරෙන්නේ ඉස්සෙල්ලමයි බය හතර විදිනවා. බටහිර ලෝකේ තියෙන නැත්නම් බටහිර මානසික විද්‍යාවේ තියෙන සියලුම මානසික රෝග මෙන්න මේ බයෙන් උපදින දෙයක්. ජනරුවතන්සේ සඳහන් කළ තියෙනවා බය කියන්නේ කෙලෙස් වලට නම. අබය වෙන්න ඕන කරන්න තියෙන අබේ දාන. හැබැයි අබේ දානය රාගයට විරුද්ධ වැඩ කරන එකක්, ලෝභයට විරුද්ධ වැඩ කරන එකක් කියන එක සමාජයේ මුල් බැහැගෙන නැහැ, ජන විඥාණයට ගිහිලා නැහැ. නමුත් ඒකේ අනිත් පැත්ත වෙන කල යුත්තේ කිරීමට ප්‍රමාණ වෙන දානය නම් අපි සාධාරණ පිළිගන්නවා. ඔව් භාවනා කරන කෙනාට ඒකෙන් සතුට වෙන්න බෑ. ඒකේ නා බුදුහාමුදුරන්ගේ කිත්වන්ත දුවේ පුතෙක් වෙන නිසා නොකල යුත්තේ නොකිරීමටි. මම කොච්චර අප්‍රමාදද? මම කොච්චර සත්‍යමත්ද කියන එක අනිවාර්යයෙන්ම දාබාන නොකරන කෙනාට වැඩිය වග කියන්න වෙනවා. සදාචාරාත්මක වගකීමක් කියනවා. ඒක නිසා සීල ශික්ෂාව මේ සූත්‍රය සඳහන් කරන විදිහට සර්පයා වැඩෙනකොට හැවහැලෙන එක ඌතාවේනික ලක්ෂණක් වශයෙන් වගේම භාවනා කරන කෙනාගේ සීලය ආවේනික ලක්ෂණයක්. කවුරුත් ඇවිල්ලා කෙවිතක් විදිහට යන සිල්ලකපන් කියනෝ නෙවෙයි. කිකිලෝ විතරගෙන වගේ රක්කන්න හදනවත් නෙවෙයි. තමම බාරගෙන රකින්න එක. අන්න උතරින් තමයි පෞෂත්ව වෙනස් වෙන්න පටන් ගන්නේ. එතකොට අපි මේ රාගයේ දුරලීම සීල මට්ටමින් කරන්නේ කොහොමද? සතුන් නොමැරීමේ, හොරකම් නොකිරීමේ, කාමීත්‍යාචාර නොකිරීමේ, බොරු කේලම්, ඉස්සතන පරිසවතන නොකිරීමේ අපි යම් කිසි විදියක ප්‍රහාණයක් කරනවා. මේකට අපි කියනවා වීතික්කම කෙලෙස ප්‍රහාණය කියලා. ඒ මොකද මේවා සමාජශීලී ධර්ම මේව කඩනවා නම් ඒ සමාජේ පවතින්න බෑ. ඒ නිසා මේවට දේව ධර්ම කියලා කියනවා. බයලජ්ජාවෙන් අපි ඒ වීතික්‍රමණය වෙන්න දෙන්නේ. උල්ලංඝනය වෙන්න දෙන්නේ සතුන් මැරීම ඒවා බෞද්ධ වැඩපිළිවෙළවල් නෙමෙයි. මේවා සම්සිෂ්ඨ සමාජවල තියෙන වැඩපිළිවෙළවල්. සතුන් මරණ සමාජ හොරකම් කරන සමාජය කාමීත්‍යචාර කරන සමාජය බොරු කියලා නිසචන පරිසෝචන කියන සමාජය ශිෂ්ට සමාජ නෙවෙයි. ඒක නිසා ඒ වගේ වැලකීමෙන් සමාජයට ගෞරවය රැකෙනවා උල්ලංඝනය නතර වෙනවා වීතික්‍රමණය නතර වෙනවා කියලා අපි සීල ශික්ෂාව කියලා කියනවා. ඒ සීල ශික්ෂාව සම්බන්ධ කරන්නේ ශල්්‍ය කර්මයක ඒ ජීවානුහරණේ වාක් කිසිම ශල්්‍ය කර්මයක් කරන්න බෑ ශල්්‍යාකාරයක් දොස්තරක් ඒ වැඩ කරන කට්ටියත් උපකරණත් ලෙඩක් ජීවන් වර්ණය කරන්න ඒ වගේ තමයි මේ ශික්ෂා වැඩ පිළිවෙලවල් ඉදිරියට තියෙන ගැඹුරු ශික්ෂාවල් කවදාකවත් සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මේ සීල ශික්ෂාව කියන වැඩ කඩවලට වැටෙන්නේ නැතුව කරන්න බෑ. අපි ලංකාවේ තියෙන උපමාවක් තමයි හේගෝතන් කරන මිනිස්සයා කැලේ ගිනිලාලා බින්දලා ඒකේ ඇට වපුරන්න ඉස්සර වෙලා අනිවාර්යයෙන්ම දඬුවමක් ගන්න. අර ඉතුරු වෙච්ච ඉදී දඬුවම වල වැඩි දඬුවමක් ගන්න. ඒකෙන් ඒකට අලියක් බයයි, මීමින්නක් බයයි, ඉතයක් බයයි. මොකද මේක පේන්නේ උන්ට උගලක් හලකක් වගේ. ඒක නිසා කිසිම භෝගයක් හදන්නේ පටේ දඬුවට ගන්න නැතුව. නැත්නම් එළවලු කොටුවක් හදන්නේ වැට නැතුව. ඒ වගේ තමයි හික්මීමේ පළවෙනි ශික්ෂණය සීල ශික්ෂාව හරියට දඬුවටක් වාගේ හරියට ජීවානුහරණයක් වාගේ ඒක නොකළොත් සමාජ නීති උල්ලංඝනය වෙනවා අර කියන බය හතර එනවා අත්තානුවාද බය පරානුවාද බය දණ්ඩ බය දුක්ඛති බය කියන. ඉතින් යම් කෙනෙක් අපි හිතමු මේ වගේ බණක් අහලා ධර්ම සාකච්ඡා කරලා එහෙම සීලක පිටුපැත්ත දැකලා ජීවිතයේ සීලය හික්මීම සීතල ගතිය සීලාචාර ලං කරගත්තොත් ඒක මේ මිනිස්යාගේ ජීවිතයට විශාල අස්වැසිලක් වෙනවා. යාර කියන විදිහේ බයකින් තොරව ගත කරන්න නිසා මානසික රෝග සෑහෙන ප්‍රදේශයක් දුරු කරන්න පුළුවන්. නිසා අපි ඉන්නවනම් යාළු මිත්‍රයෝ නෑදෑයෝ යම් විදියකට මානසික දුර්ලභකම් වල පෙරේ. ඒවලට ඕන මානසික වෛද්‍ය කාර්යකාරට යන්න ගන්න ඒකදී ප්‍රශ්නයක් නෑ. නමුත් සනීප කරන්න බැරි එක නම් 100ක් ෂුවර්. ඒ වෙනුවට කරන්න තියෙන මේ දාන සීල වැඩවලට පුළුවන් තරම් සම්බන්ධ කරගන්න. දෙන දානකට නිකන් අතමැස්සක. කාටද කිලිමක පූජා කරන්න කියන්නේ. කරනකොට ඒන ස්පාසු තුල අඩියටම මේක වැඩ කරන්න පටන් ගන්නවා. කල් ගන්න බව හැබැයි ඒ නිසා මේ සීලෙන් තමයි ඔය කියන ප්‍රධානම බය සම්බන්ධ ප්‍රශ්නයත් එතින් යන මානසික විෂමතා විසඳෙන්නේ. නමුත් කිසිම කෙනෙක් මේ අතර සම්බන්ධතාවය දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේකට වෙනම ශල්‍ය කර්ම තියෙනවා, මේකට ඉන්ජෙක්ෂන් තියෙනවා, මේකට හරක තියෙනවා, මේකට මොන දේ කරත් තමන්ගේ ජීවන රටාව වෙනස් කරන්නේ නැතුව ඒ මූලික වගවීම වෙනස් කරන්නේ නැතුව කවදාකවත් මේක යටපත් කරන මිසක සනීප කරන්න බෑ. නිසා ආධ්‍යාත්මික ජීවිතයකට හෝ වේවා එහෙම නැත්නම් මේ තියෙන මානසික රෝග නැති කිරීම සඳහා හෝ වේවා මේ සීලයේ තියෙන වටිනාකම හරිම අමාරුයි තේරුම් කළ දෙන්න මේකේ විහිළු ගැටකුත් තියෙනවා. ඒ මොකද? සීලය පුළුවන් නම් රකින්න ඕන කරලා තියෙන හොඳටම තරම වයයි. 40 පෙන්නට පස්සේ සීල් රකින්න කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. අතලි පෙන්නට පස්සේ කවුරුත් සීල් රකින්නවා. මොකද සත්‍යෙක මරන්න බෑනේ එක දරයකට හයි කොන්ද බලන්නේ. හොරකමක් කරන්න බෑ හුවෙන්නේ නැතුව. කාමීත්‍යජාන කවුරු ගණන් ගන්නෙත් නැහැ. බොරුවක් කියවට කවුරු ගණන් ගන්නෙත් නැහැ. ඒක 40 පෙන්නට පස්සේ තමයි අපි we are psychologically reborn කියලා කියනවා. අපි නැවත මිනිස්සු කෂේ උපදින්නේ 40 පෙන්නට පස්සේ. ඊට පස්සේ රකින්න සිල් මම මේ පාඩ කරන කතා කරනවා නෙමෙයි ඒකෙදින් ස්වභාවයි. පුළුවන් නම් ඊට ඉස්සරහින් මේ ක්‍රීඩා දශකයේ යොබ්බ මේ වර්ණ දශකයේ යොබ්බන දශකයේදී සිල් ලක්ෂණය තමයි අමාරු දේ නමුත් අද ලෝකේ තියෙන සංකරතාවය අනුව හිතා ගන්න අමාරුයි. එහෙම වයසක කෙනෙක් එතෙන් යන්නේ මට මේ කියනකොට අනිවාර්යෙන් මතක් කරගන්න කියන්න කතාවක් මාපේ ගුරු ස්වාමීන් වහන්සේ බණ කියනකොට උන්වහන්සේ ඇමරිකාවේ රිට්‍රීට් එකක් කරනකොට කිව්වලු අපි මේ කරන්නේ රජබට්ටානේ හැබැයි හැබැයි මේකට මූලික පිළිගැනීමක් අවශ්‍යයි මේ කර්මේ සහ කර්මඵලය පිළිබඳ. ඉතින් ඒගොල්ලෝ කිව්වලු ඒක නම් ඉතින් ඔය කිව්ව පළියට පිළිගන්න බෑ. නමුත් ඔබ වහන්සේ කියන නිසා මේක පිළිගත්තා කියන පදනමේ යම්. ඒකට කල් යනවා. කියලා ඒ ඇති කියලා කර්මය සාකරණ ඵලෙ මේ අත්තන්ද ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ විශ්වාස කරගෙන කරගෙන යන කියලා තියෙනවා යම් කෙනෙක්ගේ කර්ම ධර්ම කර්ම ඵලය පිළිඅර ගන්නේ සීලයකට පෙළඹෙන්නේ ඔක්කොම කරන්නේ 40 පැන්නට පස්සේ කියලා කියලා කියනවා. ඉතින් දේශනා කරනවා පස්සේ ප්‍රශ්න අහනකොට එක මිනිස්සු ප්‍රකාශ කරාලු මෙහෙම. ස්වාමීන් වහන්සේ කියන විදිහට මේ භාවනා කිරීමෙන් පින් ලැබන්නේ. ඒකට අපිට හැංගීමක් නෑ වහන්සේ කියන පින් ලැබෙනවා. ඒකට මේ පින් වලින් අපිට අවශ්‍ය තැනක උපදින්න ඕ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. ඒතර වහන්සේ කියනවා අපිට කර්මේසා කර්මඵලය අනුව ලබන ආත්මකුත් කියනවා කියන්නේ. ඔබ වහන්සේ කියනවා අපිට මිනිහ මිනිහෙක් වෙන්නේ අවුරුදු 40 පැනලා පස්සේ. නාශනය කරනවා කියලා ඉවරයි. හැදෙන එක හැදෙන. එහෙනම් මම එකක් ප්‍රාර්ථනා කරනවා. අනේ මම මේ කරපු පින්කම් නිසා මට මිනිස් ලෝකේ මිනිස්සියෙක් ඉපදෙන්න ලැබුවා කෙලින්ම 40න්ම ඉපදෙන්න ලැබේවා. 40 වෙනකන් නම් ඇමරිකාවේ ෂුවර් නැහැ කියනවා. ඒ වෙනකොට මිනිස්සුගේ ඉතුරු වෙන චරිතයක් නැහැ. ඉතින් මේ ලෝකේ තමයි අපි කියන්නේ ලෝකේ පළවෙනිම දිනු රට කියලා. මේව තමයි රාජකීය විහිළු. කිසිම චාරයක් සදාචාරයක් ගැන නැතුව තියතු ඉන්නවයි නෑ කියන්න බෑ. නමුත් මෙව්වා අපි ආර්ථික ප්‍රමාණ සහ දේශපාලන ආර්ථික ප්‍රමාණ දිගේ වරින් ගිහිල්ලා අපි මේකදී බලන්න ගියොත් වෙන්නේ මොකද අපි ළඟ තියෙන සදාචාර ගති පහත් වෙනවා. ඒකට විතර ආගේ දුරු කරන්න නෙවෙයි හම් වෙන්නේ ඒත්තෝ ගහන ගහන පදවලට නටන්නේ. නමුත් අපිට ඒක ප්‍රශ්නයක් නෑ අපි දන්නවනේ බුදුහාමුදුරුව පෙන්නපු මේ වැඩපිළිවෙල මේ රට වුණත් කරත හැකි. කරනකොට දැනගන්න තියෙන දානෙට වැඩිය දසදහස් ගුණකින් සීලය හොඳයි. මොකද මේ දෙකේම කරන්නේ දානේ නැත්තම් පින අප්‍රමාදය අරකදී කල යුත්තේ කිරිම මාර්ගෙන් කරනවා. මේකේ නොකල යුත්තේ නොකිරීම මාර්ගෙන් කරනවා. ඉතින් මෙතනින් නැත්තම් ඇත්තට මෙච්චර විස්තර කරන්න ඕනේ නෑ සීලය පිළිබඳව මොකද කවුරුත් ඔගේ පිළිගන්න. හැබැයි මම පාපෝච්චාරණයක් කරනවා මට අවුරුදු 26 27 වෙනකන් කිසිම සිල්පද පිළිබඳ බල කිව්වේ නැහැ. කෙරුවේ ඒක කැඩුවහම මොකද වෙන්නේ කියලා පරිහරණය කරගන්න. හැබැයි මට වැරදුනෙත් නැහැ. ඊට පස්සේ තමයි ටික ටික ටික ටික මේ පැත්තට එන්න පටන් ගත්තේ නිසා මම අද ඉන්නේ තාමත්ම සන්තෝෂ වෙන්න පුළුවන් තැනක. ඇත්තටම පස්සේ අධිෂ්ඨානය කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මට මේ පැත්තක් දානවා මේ පැත්තක් දානවා සාමාන්‍ය ක්‍රමය හැටියට. ඒ නිසා මම කිව්වට 40 වෙනකොට කලින් කරනවා කියලා මටත් එච්චර ලකුණු වෙන්නේ නැහැ. මොකද රැහෙන කාලයක් මාත් කෙරුවේ. ඒ යන්නම් වාලේ ගිහිල්ලා මේ ආස්වාදයේ මුල් කරගෙන ගිය ජීවිතය. නමුත් මේ බණ කියනකොට බුදුහාමුදුරු මෙහෙමයි කියලා තියෙන කියනකොට තේරෙනවා බණ වල පිළිණු වීමක් කියලා නෑ. සම්පූර්ණ සත්‍යයි ඇමරිකාට සත්‍යයි ලංකාවට සත්‍යයි එදත් සත්‍යයි අදත් සත්‍යයි. අනෝ සීලය තමයි පෞක්ෂත්වයේ අපේ ඉස්සරහාම එන්නේ මේ ස්වාදී දුර්ගේන සම්බන්ධයි. මෙන්න මේ සීලේදී අපිට පේන්න තියෙනවා යම් කෙනෙක් දිහා බලන්න එතුමා හෝ එතුමිය දිගට යන සීලයක් රැකලා තියෙනවා. කවදාකවත් සීලයෙන් පමණක් නෙවෙයි ඒ සීලේ පැවැත්ම රැඳලා තියෙන්නේ. ඒ මොකද අපි දන්නවා අපි පස්වසකට සීල් ගන්නවා කියලා හිතුවා. සුදු ඇඳගෙන, බාපණියක් දාගෙන, බොමලුව මුල සුදුලි කලාවක ඉඳගෙන හිටියට අපි ඒ වෙලාවේ සතුන් මැරීම කොරකම් කිරීම කාමීත්‍යචාරයක් බොරු කීලම් විසදෙන් පරිශුද්ධ නැති වුණාට අපිට කොච්චර දෝ රාග හිතවිලි බහල වෙනවා සීල් රෙද්දට නොගැලපෙන මට්ටමක බහල වෙනවා ද්වේෂය බහල වෙනවා අපි වගේ සිල්ලතෙකුට සීතල කෙනෙකුට නොගැලපෙන මට්ටමේ ඒකට මෝහය පහල වෙනවා ඒක අපි දන්නවා පිටින් සිල් රෙද්ද තිබුණාට ඇතුලේ ඇවිස්සලා තියෙනවා මේ නිවර්ණ ධර්ම. රාග, ద్వේෂ, මෝහ විශ්ලා කියනවා. ඉතින් බැලු බැලමට පිට කෙනෙකුට එහෙම දෙයක් පේන්නේ නැහැ. මොකද මේ වැලි මළුවක ඉන්නේ, බෝවලුවක ඉන්නේ, සුදු ඇඳගෙන ඉන්නේ, සිල් අරගෙන ඉන්නේ, පූජනීය ස්ථානයක. නමුත් වීතික්කම මට්ටමට ගියේ නැති නිසා ලෝකයට පේන්නේ සම්පූර්ණ සිල්වතෙක් සිල්වන්තියක්. ඒ පුද්ගලයා දන්නවා මේ සිල් ලකුණු තිබුණට ඇතුළත මගේ හික්මීමක් නැහැ ඒ කියන්නේ මේ වීතිකම කෙලෙස් වලට යට කෙලෙස් જાතියක් තියෙනවා. පරිඋත්තරණයි කියලා කියන්නේ නැගිට්ටද මොකද තමයි වැඩ පටන් ගන්න. ඒක වෙන කෙනෙකුට අහු වෙන්නේ නැහැ. හැබැයි Tamanට අහු නොවි තියෙන්නේ නැහැ. අන්න මේකට අත දාලා මේකත් එක්ක වැඩ කරලා රාගය දුරු කිරීමේ වැඩ පිළිවෙල තමයි සමාධි ශික්ෂාව කියලා කියන්නේ. ඒකට සමාධි ශික්ෂාවේදී අපි ආමන්ත්‍රණය කරන්නේ ඔය කියන පරිඋත්ථාන කියන කෙලෙස් වලට. විදනමකින් කියනවා නේද? කියනවා පංච නීවරණ ධර්ම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. එතකොට මේ ආදගතාව ආමන්ත්‍රණය කරන පළවෙනි කාමච්ඡන්දයට. කාමාසාවට. ඒක තාම වීතික්‍රමණය වෙලා නැහැ. තාම සතුන් මරීමක් වඩපත් වෙලා නැහැ. හොරකමක් වඩපත් වෙලා නැහැ. කාමීච්ඡාචාරයක් වඩපත් වෙලා නැහැ. හිස්වචන පරිසවචන වඩපත් වෙලා නැහැ. නමුත් පත්‍ය කරන ශක්තිය තියෙනවා. මෙන්න මේක තියෙනකන් අපිට කවදාක සීල විශ්වාස කරන්න බෑ. මේක තියෙනකන් કોઈ මොහොත සිල්පද කැඩෙයිද කියලා කියන්න බෑ. අනිකත් අපිට කියන්නේ සිල්වතා සිල්වන්ති කියලා. ඒත් අපි දන්නවා ඒක සහතින් කරන්න බෑ. එහෙමනම් මේ සීලය අධිශීලයක් වඩපත් කරන්න ඕන. සීලෙ ඉඳින් ඉඳින් ස්ථාවර වෙනයක් වඩපත් වෙන්න ඕන. සමාධි ශික්ෂාවේ අරසාව නැතුව ඒ කියන්නේ නීවරණ ධර්මයන්ගේ යටපත් කිරීමකින් තොරව කවදාකවත් බෑ අපිට සීලෙ පිළිබඳ වග වෙන්න. ඒ නිසා සීලේ දුරදිග යන ගමනක් තියෙන සමාධියේ තහිස්සනමලක්. ඒකට තමයි අපි සමාධි ශික්ෂාව කියලා කියන්නේ. ඒක තමයි ධ්‍යාන භාවනා කරන්නේ. අපි සම්මුතිය අරමුණක් අරගෙන ඒ අරමුණේම හිත පවත්වන්නේ. භාවනා කරගෙන කරගෙන යනකොට යම් හේකී අපිට පුළුවන් වුණොත් ඒ සම්මුති අරමුණේම හිත නිමග්න කරගන්න. එතකොට අපිට මේ ඉඳුරාංගයෙන් සහ අනෙකුත් නිවන් ධර්මයෙන් හිත බේරගෙන ඉබ්බානිකන් කට්ට ඇතුළට අමුතුල ගත්තා වගේ යුද පිටියේ සෙබලෙක් අනුතරක් දකලා බංකරයක් ඇතුළට රිංගගත්තා වගේ අරසාව ගන්න පුළුවන්. ඒක තමයි සමාධි ශික්ෂාව කියන්නේ. මම මෙතෙන්දි කැමති ඉස්තරහටත් පරෝජනවත් වෙයි කියලා. මේ ආනාපාන සති භාවනාව කොහොමද සමතේට යන්නේ කොහොමද විපස්සනාවට යන්නේ කියන කාරණාව මතු කරලා දෙන්න. අපි දන්නවා මේ වීතික්‍රම කෙලෙස් නැති කරන සමාධි භාවනාව එහෙම නැත්නම් සමාධි ශික්ෂාවට සම 40 කර්මස්ථාන කියලා අපිට උරුමයක් තියෙනවා විසුද්ධි මාර්ගයේ කර්මස්ථාන 40ක් සඳහන් කරලා ඒ 40න් එකක් තමයි ආනාපාන. අනුසුති භාවනා හයෙන් එකක් තමයි ආනාපාන. මේ ආනාපානයේ තියෙන විශේෂ සුවිශේෂ ලක්ෂණය තමයි ඒකෙන් සමත භාවනා වඩන්න පුළුවන් විපස්සනා භාවනා වඩන්න පුළුවන් ගැතියි. අනිකුත් කර්මස්ථාන 39ම සුද්ධ සමත කර්මස්ථාන. මේ කවදාකවත් විපස්සනාවට අත්ල දීමක් නැහැ. දුවෙන් ගිල පස්සේ විපස්සනට හරවන්න පුළුවන්. මොකද ආනාපානෙ තියෙනවා මේ සමත විපස්සනා දෙකටම උර දීලා හදී වැඩ කරන්න පුළුවන් ගතිය. අපි ආනාපාන භාවනාවට අපිට වාඩි වුණයි කියලා. හොඳට පටලව සම්බර කරලා වාඩි වුණා. වාඩි වෙලා ඉන්න කය දිහා අපි හොඳට බලා ඉන්නවා මගේ ඇහි නෙවෙයි වැඩ යන්නේ කනේ නෙවෙයි නාසයේ නෙවෙයි දිවේ නෙවෙයි කයේ ඉඳගෙන ඉන්න ගතිය. නැත්නම් මේ ඉන්නවා කියන එක හිත පවත්වාගෙන යනකොට අපිට හිත ඒ දිහාවට නැමුණොත් ඒකට භවනාට යාදුන්නොත් ඒ කිවිලි වලින් වේදනාව වලින් ශබ්ද වලින් කවදාවත් නැතුව ටික වේලාවක් යනකොට අපිට පුළුවන් වෙයි ඒ ස්වභාවයෙන් සිදුවෙන හුස්ම දැක ගන්නට. හොයාගෙන යන්න එපා. මතු වෙනවනම් උඟ දෙනකොට මතු වෙනවා නැත්නම් ඉන්න බව බලහන් ඉන්නකොට ස්වභාවයෙන් මතු වෙන මතු වෙනවා නම් අපි හුස්ම දිහා බලහන් ඉන්නකොට අපිට පේනවා. ඒ හුස්ම වැඩ පිළිවෙල අපි ආයාස කරක් නැතත් ඉච්ඡානුක අනිච්ඡානුක කියන કોઈ පේශිකෙන් හරි සිද්ධ වෙන දෙයක්. ඉතින් අපි ඉන්නවා කියන එක මම වෙමි කියන එක ඉඳගෙන ඉන්නවා කියන එක වෙනුවට දැන් ආනාපාන යන භාවනා කරනකොට අපිට පේනවා මේ උඩුකය සම්බන්ධ වෙලා මේක සනාතන වැඩපිළිවෙලක් ජීවිතේ පවතින තාක්කල්. එනිසා මේ හුස්මට කියනවා කාය සංස්කාර කය පණේ කයක් තියෙන පවතින බවට දෙන අන්තිම අඩුම ලංසුව තමයි හුස්ම හුස්ම ගන්න නැත්නම් අපුගෙන මැරෙලා ඉන්නේ. ඒ නිසා මේකට කාය සංස්කාර කියනවා. මෙන්න මේ කාය සංස්කාරවල පැති තුනක් තියෙනවා. ටිකක් මේ තාක්ෂණික පැත්තට මම මේ අඳහන යනවා. ඒ පැති තුන තමයි මේ කාය සංස්කාරයේ නැමැති උෂ්ම ආශ්වාස ප්‍රශ්වාස ඇතිකරන්ට බාහිරින් එන වායු ධාරාව ආශ්වාස වශයෙන් ඇතුල්වීම සහ ප්‍රශ්වාස වශයෙන් පිටවීම ආරම්භ වෙනවා. ඒකට අපි ආරම්භණය කියලා කියනවා. ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ ස්ට්‍රයික් එලිමන්ට් කියලා. ඊට පස්සේ හුස්ම ඇවිල්ලා වදින විශේෂයෙන්ම කිචි කැවෙන ගැටෙන හැපෙන කයේ ප්‍රසාදය ධනවන තරක් තියෙනවා. කයි ප්‍රසාද රූපය හුස්ම රැල්ලවල වදිනකොට වැඩියෙන්ම වදින තැන සමහරකට නාසිකාග්‍රේ වමයි. සමහරකට නාසිකාග්‍රේ දකුණේ. සමහරකට උඩුතල උඩ. ඒ කියන්නේ අපි කායික වශයෙන් හුස්ම වදින බවට සාක්ෂි වෙන තැන. ඒකට කියනවා ద్వාරය කියලා. මේ හුස්ම රැල්ලක් ඇවිල්ලා ඔය දකුණාස්පුඩි හෝ වණ්ණාස්පුඩි හෝ උඩුතලේ වදිනකොට ඇතුල් වෙන හුස්මේ සහ පිට වෙන හුස්මේ වග විභාගයේ ස්වභාවික ලක්ෂණ ඇතුල් වෙන එක සීතලයි පිට වෙන එක උණුසුමයි ඇතුල් වෙන හුස්ම කීකරුයි පිට වෙන හුස්ම බොහොම කලබලකාරී නැත්නම් පිට වෙන හුස්ම සීතලයි සියසන සංසුන් ඇතුල් වෙන හුස්ම කලබලකාරී කියලා මේ ඇතුල් වෙන හුස්ම සහ පිට වෙන හුස්ම දෙකේ අත්දැකීම වෙනසක් තියෙනවා උස්මරලක් ඇවිල්ලා හැපෙන තැන වදිනකොට ඇතුළේ හුස්මෙන් ඇති කරන අත්දැකීම පිටවෙන හුස්මෙන් වෙන්කොට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ තුන පැතිකඩ තුනක් විදිහට පෙන්වනවා ආරම්භන, ద్వාර, තදුපපන්න කියලා. ආරම්භණය වෙන්නේ එහෙම යන හුස්ම රැල්ල. ద్వාරය වෙන්නේ හැපෙන වදින තැන සංවේදී බව. තදුවන්නේ කියන්නේ ඒ නිපන්දේ තමයි මේක උණුසුමයි මේක සීසලසයි මේක දිගයි මේක කොටයි මේක කම්පනයි මේක චංචලයි මේක කී කරුවි ආදි වශයෙන් ඒ හුස්ම රැල්ල එතන එතන අත්දකින්න පුළුවන් දෙයක්. අන්න ඔය පැතිකඩ තුنين හුස්ම රැල්ල පමණක් බලන එක සමත භාවනාව වෙන අතර හුස්ම රැල්ලත් වදින තනත් වැඩිම නිසා ඇති වෙන සංනිවේදන අත්දැකීමයි කියන තුනම බැලීම විපස්සනා බවත් බොහෝම තාක්ෂණිකව අඳුල්ලා දෙන්න පුළුවන්. දැන් ආනාපාන සතියේ යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට හැපෙන තැන වැටෙන්නේ නැහැ. ඇත්තටම හොස්පිටල් හොස්ම වැටෙන්නේ නැති වුණාට හොස්මේ ඉන්නවා කියලා වැටෙනවා නම් හරියට සාමාන්‍ය හැඟීමක් ගන්න පුළුවන් මගේ චරිත ලක්ෂණ හැටියට භාවනා යන්න හදන්නේ සමතෙට කියලා. ඒ අතර මේ එතනම වාඩිලා ඉන්න තව කෙනෙකුට කියන්න පුළුවන් නෑ මට හැපෙන දන හොඳට පේනවා. ඇක්චුලි නෝසෝ වන්නාස්පුඩු සමාඩ පිටේ නෝසෝ දකුණු නාස්පුඩු වැටෙනවා. එහෙම නැත්නම් ඇක්චුලි පිටේ දෙකම දකුණු නාස්පුඩු වැටෙනවා, වන්නාස්පුඩු වැටෙනවා, උඩුතොලේ වැටෙනවා. ඒ විතරක් නෙමෙයි මට ඇක්චුලි නෝස්මේ ගති ලක්ෂණ ස්වභාවික ලක්ෂණ මෙහෙමයි, පිටවෙන එකේ ලක්ෂණ මෙහෙමයි කියලා විස්තරක් කියන්න පුළුවන් කියන අත්දැකීම එන්න පුළුවන්. මෙන්න මේකෙන් තමයි ගුරුවරයා ඉස්ලාම අල්ලගන්නේ මේ පුද්ගල සමච්චයට තියන්නේ විපස්සනාට යන්නේ. මේක ස්ථිරසාර නිගමනයක් නෙමෙයි මේකෙන් තමයි නිකන් ඉංගියක් කරගන්නේ. මේකට සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ මෙහෙමයි. උන්වහන්සේ සඳහන් කරනවා ධික කෙලින් තිබුණු ගහක් ඇදගෙන වැටලා තියෙනවා. දෙන්නෙක් ඇවිල්ලා හරස් දෙතෙන් ඒක කුටි කරනවා. කපනවා. අපි ගුරුවරයෙක් ඇවිල්ලා කියනවා අන්න ඒ කුටි කරන දිහා බලන්න හිටපන් කියලා. සමතේ කරන එකනට පේන්නේ කීයට යහට මෙහාට යන එක විතරයි. එයා කියනවා මම දිගටම බලන් හිටියා ඒ කීයට ඒ මෙහෙ යනවා. කියන හුස්ම රැල්ල යහට මෙහාට යන එක විතරයි. විපස්සනා කරන එකනට පේනවා කීයට ඒට මෙහෙට යනට කීයට කට්ට කපාන බහිනවා. කුඩු විශ් වෙනවා කීයට රත් වෙනවා මිනිත්තු හෙල්ලෙනවා ශබ්ද ඇහෙනවා විශාල වැඩ පිළිවෙලක් නැත්නම් මේ මුළු සංසිද්ධියම පේනවා. ඒක නිසා භාවනාවක් කරගෙන යනකොට රාගේ දුර්ලීම සමත මට්ටමේ සිදු වෙනකොට වෙන්නේ නීවරණ වශයෙන් තියෙන කාමච්ඡන්දය යටපත් කරන එකයි. එහෙම කිරීම සඳහා ආනාපානය නම් භවනා කර්මත්තානේ වෙන්නේ ඒ පුද්ගලයාට හුස්ම ගන්න බව වැටහෙනවා නම් හැපෙන තැන නොදැනුණත් ගන්නකොට මෙහෙමයි පිට කරන්නේ මෙහෙමයි කියන විශේෂය නොලැබුණත් භවනාට ලකුණු 100 100ම ලැබෙනවා. ඒ මොකද යාගේ උපනිෂ්ඨේ සම්පත්තිය ජන්ම ගතිය ගෙනාවු චර්ච ලක්ෂණ හැටියට සමත යන්නකේ නැත්තම් සමත පූර්වංගම යන කෙනෙක් ඉතින් මේක හොඳට ගුරුවරයා තේරුම් ගන්න ඊගාට තව කෙනෙක් කියන්න පුළුවන් මට හොඳට විස්තර සහිතව මට හැපෙන තැන වෙනස වැටහෙනවා ආස්වාසේ අත්දැකීම් වෙනවා ප්‍රස්වාසේ අත්දැකීම් වැටෙනවා කියලා අරක සාංශුද්ධ කියනවනම් හැඟීමක් ඇති කරන්න පුළුවන් මම මේ කරන්නේ විපස්සනා භාවනාව මේ ආන්ද මුලින් වෙන් කරගන්න හැටි. ඇත්තටම මේකේ වගේ කීම යෝගාවචරයට යන්නේ ගුරුවරයා. ඒක නිසා කමඨාන් සුද්ධ කිරීමේ වැදගත්කමක් තියෙනවා. ආනාපාන සතියට හිත දාලා තමන් ගිහලා තමන් දැකපු හැටි දැකපු විදියට ඒ දන්නා කියන කෙනෙකුට ප්‍රකාශ කරන්න ඕන. ප්‍රකාශ කරනකොට ඒ පුද්ගලයා එහෙම වහාම නිගමනයකට එන්නේ නැහැ. හෙටත් අනිද්දත් ඒ දවසෙත් අහලා අහලා අහලා ඒක යලි ප්‍රතිස්ථාපනය කරනවා. කරලා ඉවරලා තමයි උපදේශ පන්ති වෙනස් කරන්නේ. දෙන්න ඕන උපදේශ පන්ති දෙන්න. සම්ම භාවනා කරනකොට වම මේකයි දකුණ මේකයි කියලා පළවෙනියෙන්ම උගන්වන්නේ වම දකුණ වශයෙන් පමණයි. සමධානිකයට ඒ හොඳටම ඇති රහත් වෙනකම් රහත් වෙනකම් නෙවෙයි ධානය ලැබලා විපස්සනාට හැරෙනකම් නෙවෙයි විපස්සනා කරන කෙනාට විතරක් ඒක පිටු හොඳට තියෙනවා වම තියෙනකොට මෙන්න මේ ලකුණු ලකුණට වැඩිය මට වෙනස් වෙනවා. මෙන්න මේ දකුණේ ලකුණු මෙහෙමයි වමේ ලකුණු මෙහෙමයි කියලා ඔය අපේ නායක සමන් ඉන්න කාලේක ලස්සන කියලා තියෙනවා. දකුණ තියෙනකොට මේක දකුණ වම නෙවෙයි කියලා වැටහෙන ලකුණු වගේ තියෙනවා. ඊට වම තියෙනකොට මේක දකුණ නෙවෙයි, ශබ්දහනවා නෙවෙයි. වේදනාව නෙමෙයි හිතවිලි නෙමෙයි මේ දකුණමයි කියලා ඒකට ආවේනික අත්‍යන්ත ලක්ෂණ වර්ගයක් තියෙනවා. අන්න එහෙම තියෙන කෙනා විතරයි එසවීම තැබීම වශයෙන් එසවීම යැවීම තැබීම වශයෙන් විපාක සම්මේ ආනමේ සම්බන්ධනා විස්තර විභාගෙට දෙන්නේ. සමතේ අනිකයට මම දක්වන්න ඇති. මම කීප දිනකට කිව්වා මම ඉස්ලාම්තරේ කණ්ඩායමට ඉන්ටර්විව් එකට ගිය වෙලාවට. ඉතින් මේගොල්ලෝ උත්සාහ කරා හරියට මම ඉන්ටර්විව් එකට නොයා වීසා අරන් දෙන්නේ. ඒගොල්ලෝ තද බල විදිහට කිව්වා කවුරුමත් සංඝයා වුණා කියන්න ඕනේ. ඉතින් මං ගිහිල්ලා අර වෙලිපදින්න නැති වීජ වේලාවක් තියෙන සුද්දයි කරා වාඩි වුණා. මම කොහෙද යන්නේ? මම ගොඩ කැනඩාව. ඇයි යන්නේ? මේ visiting Buddhist temples පන්සල් වලට බලන්න. එනේ මේක ලියලා තියෙන භාවනා කරනවා කියන්නේ. මම ඉතින් ගියාට පස්සේ භාවනා කරන්න කිව්වොත් භාවනාත් කරනවා. භාවනා පිළිබඳ උපදේශ රෙදි කියනකොට මට එහෙම එකක් නැහැ. මම ගියේ තැන භාවනා කරනවා. නෑ ඒගොල්ලෝ කිව්වොත් උපත දෙන්න පුළුවන් මම කොහොමද උත්සාහ කරන්නේ ඒකට තමයි කියලා. කොතන කීතු භාවනා සමතේ විපස්සනාට හරවන්න කියලා. මේ වගේ මිනිහට මම කතා කරලා කිව්වා. ඔයා මයිත් එක දවස් 3ක් භාවනා කරොත් තුන්වෙනි දවසේ මට කියා ඔයා සමතේ යන්නේ විපස්සනාට යන්නේ කියලා වෙන මූණක් බලලා මට සමතේ විපස්සනා කියන්න බෑ. කර්මස්ථානේ වඩනකොට ඇති වෙන ලකුණු අනුව තමයි මට කියන්න පුළුවන් සමතේ විපන්නේ. ඒක අඩු ගන්න දවස් දෙක තුනක් ඇසුරක් අවශ්‍යයි කියලා. මිනිහා සම්පූර්ණ මුත්‍රි බාගත්තා. ඒක මිනිහා තියා දන්න කෙනෙක්. ඒ නිසා කමටහන් දෙනකොට වැඩ කරනකොට තනි අතින් අපිට ගන්න බෑ. තමන්ගේ කමටහන වඩලා වැටෙන ආකාරය කියමින් තමයි තේරෙන්නේ ගුණා යන්නේ කියලා ගහ ගන්න පොල් ගහ පොල් ගහ ගන්නද කියලා. මේ පොත් බල භාවනා කරන්න නැත්නම් නතුව නෙවෙයි කරතේ හැකි. හැබැයි මේ පුයි මේ පොඩි පොඩි කැඳේ බර කැඳේ ගල බේරන්න වගේ මේ කරුණු දැන් මේ බහුගේ අවුරුදු 20 30 ඇතුළත එළි වෙලා තියෙනවා. ඒක නිසා ඒ ක්‍රමයට සමතට නිකාර සමතට අනුග්‍රහ කරලා විපස්සනා නිකාර විපස්සනා අනුග්‍රහ කරොත් භාවනාව පැටලෙන්න දෙයක් නැහැ මේකේ. එහෙම නැතුව පෙට්‍රල් වාහනයකට ඩීසල් දාලා කොච්චර දුවන්න හැදුවත් එන්ජින් එක ඩිකාබනයිස් කරන්න නම් ඉලක්ක ස්ටාර්ට් කරන්න හම්බ වෙන්නේ. ඒක බුදුහාමුදුරන්ගේ දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් නෙවෙයි. ඒ නිසා ඒ දේ හරියට දැනගෙන කරනවා නම් රාගය සීලය වශයෙන් කපන්නේ මෙහෙමයි. සමාධි නැත්නම් භාවනා අපි කියන සමතේ වශයෙන් කපන්නේ මෙහෙමයි. විපස්සනා වශයෙන් කපන්නේ මෙහෙමයි කියලා නේද? එකට එක සම්බන්ධයක් තියෙනවා. කන බලන්න ගිහිල්ලා මේ සාසනේ නෑ. ඒකෙන් මම කියන ඔක්කොම විසර දෙලා භාවනා කරන්න කියන බයක් ඇති කරන්න මම හදනව නෙමෙයි. මේ අද භාවනා ලෝකයේ තියෙන විපිරියාස. මේක ආශාව තුනට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. Tamante ඒක පිළිබඳ සෑහෙන වගකීමක් කරන්න පුළුවන් නම් තමයි අපිට තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. නැත්නම් උගක් වෙලාට අපි කරන්නේ අවුල් කරන එක. අපි වජිරටන් කියලා තියහඳු කියලා තිබුණා. පඬිතියෝ සමාජයට මෙහෙ කරදී අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. අනිත් අතාති පඬිතියෝ ඉන්නේ භාවනා ශේෂ්ත්‍රි. දන්න කෙනා ඉතාම ප්‍රවේශමේ යෝගාවචරය කරන තනුකම්පාවේ තමනුත් මේ කරන්නේ තව ජීවිතයක් එක දෙල්ලම් කරන එක බව දැනගෙන ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කරනවා. අනිගොල්ල තොරතුරු දෙනවා මාස 6 පැකේජ් එක පිටිම විකුණනවා. නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් පුළුවන් භාවනා කරන්න. ඇත්තටම බැරිත් නෑ. හැබැයි ඒකට සෑහෙන වගකීමක් කරන යෝගාවචරය. නමුත් මේකේ හරියට දරුවයි අම්මයි වගේ දෙන්නට දෙන්න ලතද්ද වගකීමක් වෙන ප්‍රසූතියේදී ඊට පස්සේ මුල් දවස් කීපෙදී දරුවා වටනකොට. දරුවට ඒක තේරෙන්නේ නෑ හොඳට. අම්මගේ මවුනෝනේ ගන්න ඕනේ ඒකනේ තේරවාදී කියන්නේ තේරුණාංශ කියලා කියන්නේ ස්ථාවර භාවයක් ඇති කරගත්ත කෙනා. ඉතින් ඒක නව දන්නේ නැත්තම් ඒකෙන් බුද්ධ ආගමකට දෙයියන්ගේ පිළිකම්. හරියට දන්නවා නම් මේකේ කිසිසේත් පැටලෙන දෙයක් නැහැ. ආනාපාන සතිය හෝ වෙන භාවනා කරනකොට මෙන්න මේකයි මම කරන්නේ මේකයි මේකේ ප්‍රතිඵලය කියලා දැනගත යුතු වෙන විදිහ කියනවනම් මේ රාගය හරියෙන්ම බෙල්ලෙන් අල්ලන්න ඕන. කඳෙන් ඇල්ලුවොත් කනවා. සර්පේ කනට බෙල්ලෙන් අල්ලන්න. මේ වගේ ඉතින් සීලෙන් කපන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒකෙච්චරයි. ඒක මේ සමාධියෙන් කරන්න බෑ. ඒක සමාධිය කපන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒකට සමාධි ශික්ෂා අවශ්‍යයි. ඒකට පතම් පෙරම් පුරාගෙන ආපු කෙනෙක් වෙන්නත් ඕන. තව කෙනෙකු ඉන්නවා විපස්සනායෙන් පටන් ගන්න පුළුවන් ඇත්තෝ. ඒ ඇත්තන් අර විදිහට ආනාපාන කරන හොඳ විස්තර පේනවා. ඉතින් ඒක හොඳට දැනගෙන ඒ අනුව අත්තල දීප් තමයි ගුරුතුමෝට හම්බ වෙන බව කියන්නේ. ඒක නිසා මේ දෙන්නගේ සම්මුඛ සාකච්ඡාව කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ හරි වැදගත්. කෙසේ නමුත් මේ විදිහට අපි හුස්ම රැල්ල විතරක් තියා බලන්න. හැපෙන තැන නැති වුණාට හැපීමේ ඇතුළේ පිටීමේ වෙනස නොදැනවට කරගෙන යනවනම් යම් විදියකට ඒ හුස්ම රැල්ලත් එක්ක ආද වෙලා හුස්ම රැල්ලට මුණට මුණ දාගෙන ඒකට සමීප වෙනවා නම් ඇහැට හිත කැඩලා යන්නේ නැතුව චක්කු විඥාන වශයෙන් කනට හිත කැඩලා යන්නේ නැතුව නාසයට දිවට ශරීරයේ අනිකුත් අංගවලට යනවා නම් අනිවාර්යයෙන්ම ඒ අරමුණ සහිත දෙන්න දෙන්න එකට එක දැහැහෙන ගැතිය එකතු වෙන ගතිය තමයි උපචාර සමාධිය අපන සමාධිය වශයෙන් වෙන්නේ. එතකොට හිත ඒ අරමුණට බහගත්තට පස්සේ සෝල්ලාජුවේ කරේට බංකරයක් අතුට ගියා වගේ, ඉබ්බෙක් ඇතුළට කට ඇතුළට ගත්තා වගේ සම්පූර්ණ බාහිර පරිසරයේ අරසාවක් ලැබෙනවා. ඒ වෙලාවට මේ මනුස්සයාගේ අර පරිඋත්තාන කෙලෙස් නෙවෙයි වීතික්‍රම කෙලෙස් වශයෙන් මුත් නීවරණ ටික සෑහෙන හිරිවැටීමක් දපණ දමා ගැනීමක් වෙනවා නිකන් රබර් බෝලයක් අල්ලගෙන අතින් අත් වක්කලයට තද කරගෙන ඉන්නවා වගේ. එතකොට තේරෙනවා ආමිෂ සුඛයට විරුද්ධ වූ නිර්ආමිෂ සුඛය බොහෝමත්ම ආධ්‍යාත්මික වූ ආගමික වූ. ඒක මේ කාම ලෝකේ පලාතක නෑ. උදාහරණයක් වශයෙන් කියනවා අපි සත්‍ය සොයාගෙන මිහිරියා හොයාගෙන යන්නේ කාණිවල එකට. ගිහිල්ල වෙලා රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා, හිතු හිතු දේවල් කරනවා. ඒකට අපි කියලා කියනවා ආමිෂ සුඛය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ සහ අනිකුත් හින්දු ආගමේ තියෙනවා මේ නිර්ආමිෂ සුඛය කියන්නේ විවේකජම් පීති සුඛං කියලා. ඇහැට සම්පූර්ණ විවේක දෙන්න ඕන රූප නොබලන්න. කනට සම්පූර්ණ විවේක දෙන්න ඕන ශබ්ද නැති කරකට යන්න ඕන. නාසයට සම්පූර්ණ විවේක දෙන්න ඕනේ ගන්ධ සුවඳ නැති වාතාශ්‍රයකට යන්න ඕන. මුඛයට සම්පූර්ණ විවේක දෙන්න ඕන කතා කිරීමෙන් සහ ආහාර ගැනීමෙන් බලකින්න ඕන. කායට සම්පූර්ණ විවේක දෙන්න ඕන කිසිම අංග චලනයක් චේතනාපූර්වක වෙන්න නැති වෙන්න කය තැම්පත් කරගන්න. හිතට සම්පූර්ණ වේකේ දෙන්න ඕනේ. ඒ පැවැත්මට හුස්මට විතරක්ම හිත යොදලා හිත පිට යන්නේ නැති වෙන්න. අන්නේ විවේකයෙන් තුලින් හට ගන්නා වූ ප්‍රීති සුඛේ තමයි ඒ සමත වාසයේ කාම ඡන්දේ කපහැරීම කියන්නේ. ලොකු අසසිල. හැබැයි පොඩි අඩුවක් තියෙනවා. ධානයේ ඉන්නකම් තමයි. එළියට ආවට පස්සේ නැවතත් ආයෙත් තිබ්බ ඔළුවට එළියට ගත්තා වගේ සොල්දාදුවා මේක නිලදාන ආයතය අනුතුදායකයි. නමුත් එකෙන් පේනවා මනුෂ්‍ය හිතේ අපි මේ දන්න ආමිෂ සුඛයට වැඩිය වෙන මොකක්ද වෙන තරක් තියෙනවා. ඒ එසින් ආන්සලා සමත යෝගීන් ඒකෙන් තමයි යත්තන්ගේ මේ සම්බර භාවය රකින්නේ සීලයක් දිකට පවත්වාගෙන කියලා. නමුත් මේ ටික සර්වඥාන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සල්ලා සිද්ධාර්ථ කුමාරෝත්පත්තිව දැකගත්තා. දැනගෙන උන්වහන්සේ දැනගත්තා මේ මදි මේ දෙක අමාරුයි ඒත් මදි. ඊට පස්සේ තමයි කිංකුසල ගවේෂීව ඉදිරියට ගියේ මේක යටින් තියෙන අනුසය කියලා සල්ලන. කියන්නේ රාග අනුසය අල්ලණ්ඩයි උන්වහන්සේගේ එතුමගේ උත්සාහය තිබුණේ. ඒ වැඩේ තමයි විපස්සනායෙන් කරන්නේ. ඒකට ආනාපාන සාමාන්‍ය හුස්ම හේමේ අනේක දැල්ලා මදි විපස්සනාවට හරියටම හුස්ම රැල්ල වදින්නේ උඩුකයේ නාසිකාග්‍රයේද උඩුතලයේද වෙන තැනකට නම් අර උදරේ වෙන්න පුළුවන්. හරියට ඒ තැන ඕනේ. ඒ වගේම වදින හුලඟ ඇතුල් වෙන හුලඟේ වැඩිම සහ පිට වෙන හුලඟේ වැඩිම වෙන්කොට දැනගන්නා මට්ටමට සම්පූර්ණ කුස්කොල්පත කලපිරිමැන්ද වගේ පිරිසිදුව දැක ගන්න ඕනේ. දැක ගන්න තමයි දැක ගන්නකොට තමයි ඒ විපස්සනා වශයෙන් මේක පාගන කපාගෙන යන්නේ. එimhe කතාගෙන යනකොට අපි හිත මෙයා සුද්ධ විපස්සනා යන්නේ කියලා සම්පූර්ණ කරලා නැතුව ඒත් අර සමත යෝගාවචරය කෙරුවා වගේ නීවර ධර්ම දැකලා ඒ යටපත් කිරීමක් කරන්න වෙනවා ඒ නිසා යම් කිසි කෙනෙක් සමා සීල සමාධි පමණක් වශයෙන් භාවනා කරනවා නම් කාම විතක්ක සම්බන්ධව හැසිරෙන ආකාරයක් තියෙනවා ඊට වැඩිය වෙනස් විපස්සනාවත් සහිතව භාවනා කරන එක නම් විචර්ක කාම විචර්ක පිළිබඳ හැසිරෙන හැටි. සමතියේදී කාම විචර්කයට බයෙන් හැසිරෙන්නේ. උප්පන්න කාම විචක්කන් ආදි වාසයේදී පජාති විනෝදේති බියන්ති කරෝති අනුභවංගමේති කියලා තමයි ඒ සංඥාව විරාග සංඥාව පෙන්නන්නේ උප්පන් කාම විචක්කය කියන්නේ නැතුවම කර නැති කරනවා නැතිගෙන තන කටයුතු කරන්න ඕනේ සමත ධානයක් ලබන්න නමුත් අපිට මේ පුද්ගලයායි රාගයේ වශයෙන් සතුන් මැරීම හොරකම් කිරීම වගේ දේවල් මේ රාගයේ සීල ශික්ෂා වශයෙන් කරලා දක්ෂ උනායි. ඊට පස්සේ සමතේදී ගිහිල්ලා කාමච්ඡන්ද එනකොට කායින් කරලා ආනාපාන අරමුණේ හිත තියලා නීවරණයටපත් කරලා හිත ටික වේලාවක් කාමයෙන් අයින් කරගෙන නීවරණයෙන් අයින් කරලා දක්ෂ උනායි කියලා. මෙන්න මේ දක්ෂ දෙකම ඇතුව විපස්සනාට ගිය කෙනා කාමච්ඡන්දය දුරු කරන්න හදන්නේ කාමච්ඡන්දයාගේ මුලැමැදාග දකින්න. කාමච්ඡන්දයාගේ ස්වභාවය දකින්න. ඒකත් එක්ක ගෙලින්ම මොනට මොන දෙනවා. ඒකෙන් තමයි මේක සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කරන්න පුළුවන්. ඉස්සෙල්ල කරන්නේ අර ලේඩා ඔපරේෂන් එකට ඉස්සෙල්ල වෙලා සීනති කරන වැඩේ තමයි. ඉස්සෙල්ලාම ශල්‍යගාරේ මේ ජීවාණු වර්ණයක නිකන් ලේඩා සීනති කරන්න ඕනේ නැත්නම් ඔපරේෂන් එක කරන්න බෑ. ඒක තමයි සමථයේදී කරන්නේ. විපස්සනා වෙදී දැන් රෝගේ මතු කරගන්න ඕනේ. දෙදේ තියෙන තැන මතු කරගන්න. හැංගිල්ලක් නෙමෙයි කරන්නේ. ඒ නිසා විපස්සනා වෙදී දැන් ප්‍රතිපත්තානේ අවසානයේ ධර්මානුපස්සනාට යනකොට සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමිය ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමගේ චිත්තසංතානයේ දැනට කාම ආශාවක් මතුවලා තියෙනවනම් නැති කරන්න කතා කරන්නේ නැහැ සබෝචනාංශ. ඒක මොකද යා සීලෙන් එක නැති කරන හැටි පිටවලව පරිචයක් තියෙනවා. සමාධියමුත් යම් කිසි වෙලාවකට නැති කරලා අත්දැකීම තියෙනවා. දැන් කාමච්ඡන්දය තියෙන බව දැනගන්න. උපන්න කාමච්ඡන්දං උපන්න කාමච්ඡන්දෝති පදං. ඒකට එහෙම බලන්නකොට කාමච්ඡන්දේ ගෙවි ගෙවි යනවනේ. මයිලඟට වුණු ඇතු කාම ඡන්දයක් උන නැති වෙගෙන යනවා කියලා දැනගන්න. සමාත නැති කාම ඡන්දයක් ඇති වෙනවා. ඒකත් දැනගන්න. මේ විදිහට කිසිසේත්ම මත වෙන කාම ඡන්දය ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒක ඇති වෙන හැටි පවතින හැටි නැති වෙන හැටි දැකීම තමයි අපි මේ විපස්සනා කරන ඉහළම දේ. ඒක කරන්නයි අර විදිහට අපි විචිකම් වශයෙන් පරිඋත්තාන වශයෙන් කියන කාමච්ඡන්දේ පිළිබඳ හොඳ හැසිරීමක් හොඳ පරිච්ඡයක් ලබාගෙන මෙතෙන්ද ගියාට පස්සේ ඒ ලස්සන වචන මාරුවක් වෙනවා අපි නීවරණ හඳුනන්නේ කෙලෙස් වශයෙන්. නමුත් සත්‍යබද්ධාංශුදේ ධර්මානුපස්සනාට ගියාම නීවරණ ධම්ම කියලා හඳුන්වන්නේ. දැනගත යුතු දේවල් ධර්මාන කොටසට වැටෙන්නේ නිසා ඒ පුද්ගලයා කාමයේ ආවට ඒක තමයි කෙලෙසුනා කියලාවත් වැරද්දක් විදිහට නෙමෙයි දකින්නේ කාමයේ ස්වභාවය කොහොමද කියලා දැක ගන්න. දැනගන්න උත්සාහ කරන්න. මෙන්න මෙතෙන්දි ද්වේෂය හරි වටිනාකමක් තියෙනවා. ඒ මොකද රාගිතයි ද්වේෂයටයි එකතන ඉන්න බෑ. ඒ නිසා අපිට හොඳට කාම ආසාවක් ඇති වෙච්ච ලාභයට ඒ දරා ගන්න බැරි වෙලාවක අපිට හිතා ගන්න පුළුවන් මේ කාමයේ යම් ප්‍රමාණයකට ගියාට පස්සේ අපේ තරන්න වෙන වැරදි වැඩ වෙනවා. එලාට ඒ වෙලාවට ද්වේෂයක් වෙනවා කියලා කියන කාමයටපත් වෙනවා. නිදිමතක් වෙනවා කියලා කියන කාමයටපත් වෙනවා. ඒ නිසා වෙන කෙලෙසක් කාමයෙන්තර වෙන කෙලෙසක් කියලා කියන කාමයෙන් නැති වියම. එනිසා මේ කෙලෙස්ම ධර්ම වලත් පාන මාරු වෙනකොට ඔගේ බල බිඳන ගතියක් තියෙනවා. ඒ නිසා මේ කාමය ද්වේෂයෙන් වෙන්කොට හඳුනා ගැනීම. ඒ රාගය ද්වේෂය. රාග විශේෂ දෙකෙන් මෝහයෙන් වෙන්කොට හඳුනා ගැනීම වගේ දෙයකට අපි කාම හිත දිහා බලන වෙලාවේදී සැලකිලිමත්ව බැලුවොත් අපිට සතුට වෙන්න පුළුවන් අන්න දැන් නම් කාමයේ 100% කියලා තියෙන මට හොඳ වෙලාව මේ කාමයේ ආපු හිත ද්වේෂාපු හිතෙන් වෙන්නේ කොහොමද කාමයේ රාගය සහ ද්වේෂය අනුව මොහිතෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා බලන්න මේ Tamange අස්පනා පිට තියෙන මේ කාමයේ දිහා ඒ ධම්මානුපස්සන වශයෙන් අනුපස්සන කියන්නේ අනු අනු බැලීම කරන්න නම් පුදුමාකාර පෞරුෂත්වයක් අවශ්‍යයි. මොකද අපි උඟක් වෙලාට තියෙන්නේ ශිල්ලන්ත ජීවිතයේ සමාධිමත් ජීවිතයේ කාමයේ සහ රාගයේ ද්වේෂයක්වත් මේ දෝෂ සහිතව නරක දෙයක් විදිහට දකින. නමුත් අපි යම් ප්‍රමාණයකට අපේ ඉන්ද්‍රයන් ශක්තිය වඩ아가න යනකොට ඒ එන කාමයේ ඒ එන රාගය ධර්ම කොටසක් වශයෙන් නැත්තම් මේ පරිේශනයක් සඳහා තියෙන අමුද්‍රව්‍ය වශයෙන් සලකා බලන්න පටන් අරගන්න නැතුව කවදාකවත් රාගයගේ ජීවදෙමක් කරන්නේ මේක තමයි මම හිතන්නේ දරුවචන් වහන්සේ අපිට මානවයාට දීපු දායාදේ. අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් කාමය තඩලගෙන යටපත් කරගෙන යන්නේ කෙලින්ම මූණ දීම සඳහා. ඒකෙදි තියෙන ඉතාමත්ම අමාරුම තරක් තමයි මේ කාම ආශාවේ අපිට අපි සීලයේ වශයෙන් සෑහෙන සීලයක පිටියාම අපිට නම්බුවක් ආඩම්බරයක් ඇති වෙනවා මගේ පොඩි කාලේට වැඩිය දැන් මම සීලවන්තයි අදි සීලයකට යනවා කියන. ඒ ඇත්තටම මාන්න වෙලෙන්න ඉඳ තියෙනවා. අපි ඒක පිළිබඳව ඇහෙන කතා කරා. ඊට පස්සේ යම් අවස්ථාවක සමාධි වශයෙන් කියලා ධ්‍යානයකට ගියාම අපිට මේ මාන්න තවත් වැඩේ. ඒ කියන්නේ ඒකට ශික්ෂාවක් නැතිවත් කොච්චර කෙලසෙනවද කොච්චර මාතෘපත් වෙනවා අපි නියම වෙලාවට බණ භාවනා කරපු නිසා අපිට යම් ප්‍රමාණයකට ඒක නඩත්තු කරන්න යන්න පුළුවන් කියන මාන්නයක් ඇති වෙනවා. ඊට පස්සේ යම් දවසක අපිට පුංචි කාමයක් ඇතිලා කාමෙට මූණ දීලා මෙන්න ඇති වෙන හැටි මෙන්න පවතින හැටි මෙන්න නැති වෙන හැටි කිව්වහම අපි දන්නවා දැන් මේ හිරිවට්ටලා පැත්තකට දාලා නෙවෙයි මූණ දීලාම කාමේ දැක්කා. මම හිතේ මේ විදිහට ටිකක් ලෝකාමයක් තියා බලන්න ඕනේ කියලා අධිෂ්ඨාන ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ තවත් ටිකක් යක් වැඩෙන්න ඕනේ කියලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේක මේ ප්‍රතිශක්තිය වැඩිගෙන එනකොට සීලටත් වැඩිය සමාධියටත් වැඩිය විශාල මාන්නයක් වැඩි. මෙන්න මේකත් එක්ක අතර කරගන්න. ඒ මාන්නේ වැඩෙන්නේ සතිය වශයෙන්. සතිය දිනු වෙනවා දිනු වෙනවා දිනු වෙනවා වෙනකොට සතිය අපේ ප්‍රධාන ආරක්ෂක පාඩපත් වෙනවා. ඒකට අපි සතිමන්ත බව පිළිබඳව ආඩම්බරයක් ඇති වෙනවා. නමුත් ඒ සප්පුරුෂ සූත්‍රය මහා ශුන්්‍යත සූත්‍ර වගේ සූත්‍ර වල සරුවත්යන්සේ සඳහන් කරලා තිනවා මේ ඇති වෙන සතිය, මේ ඇති වෙන ශ්‍රද්ධාව, මේ ඇති වෙන වීර්ය, සමාධිය, ප්‍රඥාව ප්‍රසේරම ගමනට උපකරණ මිස නිවන නෙවෙයි. ඒ සතිය පිළිබඳ මාන්නේ මෙහෙමයි. සතිය නැති වෙච්ච වෙලාවට කනගාටු පෙට්ටෙන් තමයි මේක පේන්නේ. සතිය තියෙනකොට අපි සතුට වෙනවා අනේ මේ වෙලාව ඉස්සනම් ඉඳගෙන ඉන්නකොට විතරයි සතිය තියෙන දැන් නම් සක්මනේ ඉත් ගන්න පුළුවන්. පහු වෙනකොට කියනවා ඉඳගෙනත් පුළුවන් සක්මනේ ඉත් පුළුවන් එදිනදා වැඩ කරනකොට තනියෙන් වැඩ කරනකොට ගන්න පුළුවන්. පහු වෙන පහුවට කියනවා නෑ සංකීර්ණ වැඩ කරනකොට ගන්න පුළුවන්. ඔන්නෝම කරගෙන ඉන්නකොට සතිය නැති වෙලාවක් ආවොහම හරි ලැජ්ජාවක් ඇති වෙනවා. හරි අතකඩ වෙන වාසිය අනේ මේ මගේ සතිය වෙනවා. ඒකෝට අපි දන්න සතිය තියෙනකොට අපි මාන්නයක් ඇති කරනවා සතිය නැති වෙනකොට අවමානයක් ඇති කරගන්නවා මෙන්න මේ දෙකටම සමහිත ඇති කරගත්තොත් තමයි විපස්සනාව කියන්නේ ඒක තමයි මම හිතන මේ ගමනේ අමාරුම තැන සතිය තිබුණත් නැතත් නොසලෙන හිතක් ඇති කර ගැනීම ඒක සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ පස්වෙනිදමාක පොතේ සඳහන් කරලා තියෙනවා පමාදේ නකම්පති සති බලං ප්‍රමාදයට වැටිලා රාගයක් ඇති වෙලා, ද්වේෂයක් ඇති වෙලා, මොහයක් ඇති වෙලා සත්‍ය පිළිව ගන්න බැරි වෙලා. නමුත් Taman දන්නවා. ප්‍රමාදය කියලා. අන්න ඒකට කම්පා වෙන්නේ නැත්නම් ඒකට තමයි සත්‍ය බලය කියන්නේ. සතිය කියන කොට කම්පා වෙන එක නෙමෙයි. සතිය නැති බව නැති වෙලා යන දැනගෙන කම්පන වීම. මෙන්න මේ මාර්ගයෙන් විතරමයි අපිට රාගයක් එක්කරට අපිලා රාගයට විරුද්ධව සටන් කරන්න නම් වේලාවක රාගට යටවීමක් සිදු වෙනවා. ඒකට කම්ප වෙන්න එපා. මොකද මේ රාගය කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. රාගේ යටගෙන සතියක් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. අන්නේ විදිහට මේ දීලා දෙමේ අවසාන දීලා දෙමේ තමයි මේ මම ආයනේ එහෙම නැත්නම් අපි කියන ආත්ම දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය සත්‍ය මාර්ගයම පෙරෙන්න දෙන්න එපා. වැඩෙන හැටි තමයි අසතියේදී කනගාටු වෙන්නේ. අපි සතියේදී සන්තෝෂ වෙන්න ඕනෙත් නෑ අසතියේදී කනගාටු වෙන්න ඕනෙත් නෑ මේ සතිය සහ සතිය කියන්නේ මාර්ග මාර්ගෝපකරණය අනික වඩාන වඩාන යනකොට නොසලෙන ස්ථාවර බව මේ කියන්නේ තාදී ගුණය කියලා වැඩිවෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ සම්පූර්ණ රසතා හැරහැරලා දැම්මා වගේ මේ රාගයේ විවිධ මට්ටම් වලදී ඒ ඒ මට්ටම එයා වැඩ කරන මට්ටම දැනගෙන ඊට ගැළපෙන සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් ඒ ඒ දෙයට කටයුතු කිරීමේ අවසානයේදී ජයග්‍රහණය කරන කෙනෙක් නැති මට්ටමට යනකම් ඒ සක්කාය දිට්ඨිය ගෙවිලා යන සිද්ධිය. මම මේ දිනුවා කියලා දෙයක් නැහැ. මම කෙලෙසුනා කියලා දෙයක්වත් නැහැ. හැබැයි ඒක මේ දන්නේ දෙපින්කට කොට සිල්වතේකට ගැලපෙන්නේ නැහැ කතාව. සිල් ලකින කෙනාට ගැලපෙන්නේ නැහැ. සමාධි භාවනා කරන කෙනා ගැලපෙන්නේ නැහැ මේ අභියෝගය ඉන්නේ විපස්සනා කරන කෙනාට පමණයි. ඒ හරියට මේ විපස්සනාව දන්නවනම් ඒ කියන්නේ සතිය තිබුණත් සතිය නැතත් රාගය තිබුණත් රාගය නැතත් නොසලෙන හිතක් සුත්තමේ ඥාන මට්ටමෙන් හරි ඇල්ලුවා නම් චින්තාමේ ඥාන මට්ටමෙන් හරි ඇල්ලුවා නම් නිවන කියන්නේ මොකක්ද කියන එක ගඳ වදින්න පටන් ගන්නවා. නිවනේ රස තේරෙන්න පටන් ගන්න. නිවන කියන්නේ අන්න එහෙම දෙයක්. තන්නිකරම රාගයෙන්තර ලෝකයක් නෙවෙයි. රාගය විසින් කරන ඇති කරන කම්පනය විරාගය විසින් ඇති කරන සාන්තිය දෙකටම සමහිතයි. සතිය විසින් ඇති කරන ලද මේ ප්‍රඥාවට දෙන ඉඩ සතිය නැති වෙලාදී ඇති වෙන මේ මෝහය දෙකටම සමහිතයි. අන්නේතර ගිය දවසේ තමයි මේ රාගය කියන්නේ මොන තරම් දුර්වල දෙයක්ද අපි මේකේ රාගය එනකොට සැලීම තුළින් තමයි අපි මේ විශාල පීඩාවකටපත් වෙලා මේ පශ්චාත්තාප නැති කරන්නේ. බුදුඥානක අපිට උගන්වන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගුණධර්ම ඇති කරගෙන මේ රාගය කියලා කියන්නේ මම නෙවෙයි. ඒක මගේ දෙයක්ුත් නෙවෙයි මේක මගේ ආත්මකුත් නෙවෙයි. රාගයෙන් ඇති කරන වැරදි මගේ මල්ලට දාගත්තොත් මම කිරුවා කියන හැඟීමට එන්නේ අසත්‍යමත්කම නිසා. මෝහය නිසා. දෙර බලන්නේ එන සියලුම රාග හිතවිලි මා විශ්ින් චේතනාපූර්වකව ගත වෙන්නේ. අන්න ඒක තමයි විපස්සනාවේදී මේ පුහුණු කරන්න හදන්නේ. ඒ නිසා ඊට ඉස්සෙල් සමතය අවශ්‍යයි. ඊට ඉස්සෙල් සතිය මේ දානේ සීලය අවශ්‍යයි. ඊට ඉස්සෙල් දානේ අවශ්‍යයි. අන්නේ විදිහට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් පහරදීගෙන යනකොට සම්පූර්ණ සඳහන් කරනවා මේ කෙලෙස් කියන්නේ මොන තරම් දුර්ලභ જાතියක්ද. හැබැයි ඒකට මේ පහර දෙන ආයුධ ටික දුරට මහත් කියන්නේ. ඒ අයින්කොට හොඳ කැපෙන කඩුවකින් අලකොල ගඳක් කැපි ගන්නවා වගේ එහෙම නැත්නම් කේල් කඳක් කපාගෙන යනවා වගේ කපාන කපාන යනකොට පේනවා තේරුම් ගන්න මනුස්සයා ඒක පැයට මේක තේරුම් ගන්න වැඩි කරගන්න. ඒක මහා ලොකු සමීකරණයක් කරගන්න. මහා ගැඹුරුයක් කරගත්තොත් අවුරුදු ගණන් භාවනා කරන කිසි ගුණ විශේෂයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවාට මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා උන්වහන්සේගේ බණ අහලම ගොඩේන්ට වෙනවා අපිට නම් බෑ කියලා. ඒ තරම්ම අපි මේ අපේ කෙලෙස් වලට උතුම් බලන්න. අපි තාමත්ම කලාතුරකින් තමයි අපි ළඟ තියෙන ಗುಣ ටිකේ වටිනාකම තේරුම් ගන්න. ඒ තරම්ම නැස්චාත්වාදී අපේ හිත. අන්න ඕක තමයි කෙලෙස් වල දෙන තියෙන හොඳම නිර්වචනය. කොච්චර පින් කරත් අර පුංචි අකුසලය අර සියලුම කෙලෙස් ටික නැස්ති කරනවා කීති කලෙයි ගොම කඳුලයි. එකම වැසිකින් තමයි දෙකම ඉන්නේ. නිසා කිරිදෝල මිනිස්සු හොඳට වාදන සුද්ධ කරලා කිරිදෝල පැත්තක තියලා වාස්සේ ගොම අත ගන්න. මෝඩයා දෙක තුනම අත ගන්න. අනේ කිරි කලයේ ගොම කඳුරට වැසිලි මූත්‍ර රන්දුලක් වඩනොත් මුරු කිරි කලෙම ඉවරයි. ඒ නිසා අපි බලන්න ඕන බුදුහමර පෙන්න විදියට සුභවාදීව මේ කරගෙන යන වැඩ පිළිවෙල නිසා එන්නේ එන්නේ එන්නේ මේ සතෙක් හවා ගන්න වගේ මේ රාගය දුරු කරන වැඩ පිළිවෙලට යන්න නම් ඒ රාගය කියන්නේ මම මාගේ ආත්මය වශයෙන් ගන්න නැතුව දුර්වල මනස නිසා ඒක ඇවිල්ලා අපි ආසාදනය කරන අවස්ථාවක් නිසා ඒකට ආත්මයක් නැහැ. එන්න අපි වැඩ කරගෙන කරගෙන යනකොට ඇතුළෙන් මේන ගැම්මම තමයි කරන්නේ. බුදුහාමුදුර අපිට කරලා දෙන දෙයක් නැහැ. බාහිර මොකක්වත් හම් වෙන්නේ මේ රාගය කෙරෙහි ඇති අදහස රාගය කෙරෙහි ඇති අපේ ආකල්ප වෙනසක් විතරයි සිදුවේ. කවදාකවත් ලෝකෙන් රාගය දුරු වෙන්නේ නැහැ අපි නිවන් දැක්කයි කියලා. අපිට තියෙන්නේ බකට් ඇතුළට ගියා වගේ අපේ අරසාව සලස ගන්න පුළුවන්. ඒ සඳහා සතිය පුදුමාකාරී දක්ෂලසලා දෙනවා. සතිය කියන්නේ ජීවන නෙවෙයි. සතියෙන් ඉස්සලා කරලා තියෙන රාගේ රාගේ වශයෙන් පෙන්වනවා, ද්වේෂී ද්වේෂී වශයෙන් පෙන්වනවා, සතිය සතිය වශයෙන් පෙන්වනවා, සද්ධා සද්ධා වශයෙන් පෙන්වනවා. මේ දෙවෙන් කළ හඳුනාගත්තට පස්සේ අපිට තේරෙනවා අදාළ උපකරණය අරගෙන අදාළ සතුටනසන්න පුළුවන්. එතකොට මේ අතර තියෙන පිරිසිදු විසුද්ධි භාවය තමයි අපිට අවශ්‍ය. ඒ වගේම පෙරදුනායි කියලා හෝ හරියයි කියලා හෝ නොසැලෙන කාදී ගුණය තමයි අවසානයේදී එකම ඉතු වෙන දේ. ඒ නිසා මේ කරගෙන යන වැඩපිළිවෙලෙදී තම තමන් මෙතෙක් වඩා ගන්නා දේ කුසල. ඒ ශක්තිය එනතයි කුසලතා පිළිවන් තව තවත් විශ්වාසය ඇති කරගෙන ඒ වරින් වර නැගියන කෙලෙස් වලට උත්පලන්න දෙන්නේ නැතුව සර්වඥාන්සේ කෙරේ ධර්මයේ කෙරේ සංඝා කෙරේ විශ්වාසයෙන් කටයුතු කරනවා නම් අදත් අපිට ජේතවනාරාම සර්වඥාන්සත් එක්ක ඉන්නවා වගේ මේ කෙලෙස් වල තියෙන දුර්වලතාවය දැකලා අපිට ලැබිලා තියෙන මේ සීල සමාධි ප්‍රඥා ආයුධ ඉදිරියට අරගෙන මේ සත්‍ය කවරනවා වගේ මේ කතරින් පුළුවන් බව සීල දිනාට මේ කාකාර වැටේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන සීල දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා තමයි අපිට ඇත්තටම දෙකේ ඉඳලා තියෙන්නේ මේ සක්මන් භාවනා මම නමුත් විනාඩි 10ක් 15ක් වැඩිපුර අරගෙන තිනවා මේ ධර්ම දේශනාව සඳහාම මොකද මට හිතුණා ඒක අර කතා ඉවර කරන්න මුල් ටික අවසන් ටික අවශ්‍යයි කියලා. ඉතින් අපි වැඩසටහන સમાප්ත කිරීමෙන් බල මතක් කරනවා අද විශේෂයෙන්ම දවල් දාන සකස් කිරීමේදී මාලිකනෝන මාත්‍යත් ඒ සරත් කරනතු මාත්‍ය සහ පවුලේ අය සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි අද නිරස් කරගන්න ලද කුසල් අනුමೋದනා ශීර්ෂයෙන් මේ ශාල පිරිසකට සංඝයාමහන්සලාට මේ දවල් දාණය සපයපු ඒ කරුණාත් මහත්තයා සායි පවුලේ සියලු දෙනාටම ඒකාන්තයෙන් අත්පත් වේවා යැත්තු යම් අදහසකින් මුදුන්පත් කරගෙන අදහසක් මුදුන්පත් කරගෙන මේ පින්න පෙරමුණා නම් ඒක ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි සාදු කියලා පින් කරනවා ඒ වගේම අනිකුත් මේ කටයුතු සංවිධානය කරන තේන පින සිල් දිනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා අපි අපගේ පවුල් වල අපි අපගේ මේ ඥාතීන් වෙනුවෙන් මේ පින් අපි සමසේ අනුමෝදන් කරමු. එයත්ොත් මේ කරුණාත් පවුලේ අය වගේම මේ පින් දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ සියලු දෙනාමත් අපිවත් මේ කුසල ශක්තියෙන් බුද්ධ ශාසනයේදී මේ ජීවිතය ඇතුළත තියෙන මේ සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් සියල්ලම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අපි ධර්ම දේශනා සාපින් අනුමෝදන් කිරීමේ කටයුතු මෙතන සමාප්ත කරනවා. ශිර දිනාටම දෙවන්සමයි.